අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ 124 වෙනි භාවනා වැඩමුළුවේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරන විදිහට අපි සංවිධානයෙන් ඉල්ලා සිටිමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ දිගින් දිගටම සිතුවිලි ගලා එන විට කල යුත්තේ කුමක්ද? නිදිමත ගතිය එන විට කල යුත්තේ කුමක්ද? ඔය ඒක මේ භාවනා කරනකොට එන එකක්ද නැත්නම් අල්ලපු gedara මිනිස්සුගේ එකක්ද කවුද දන්නේ? ඒක නෙවෙයිනේ අපි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඒක පැහැදිලිව කියලා තිබ්බා. කමඨාන් සුද්ධ කරනකොට මේක තමන්ගේ භාවනාවට අදාළ වෙන හැටි කියන්නේ කියලා. ඉතින් මේක මේ අන්තිම දවසේ ඔය වගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා කියලා කියන්නේ තාම අපි මෙතෙක් කරපු එක ආදර්ශයක් කරගන්නත් නැහැ. මුල ඉඳලාම අපි අර කමඨාන් සුද්ධ කරනට කියන්න ඕනේ මේකයි කියන එක අහගෙනත් නැහැ. ඉතින් මේ නඩුව විසි කරන්න වෙනවා. බොහොම අකමැත්තෙන් මම මේ කරන්නේ. ඒ වගේම මේක සංවිධානයේ දුර්ලභමක්. දාන්න දෙන්න එපා. කියන්නේ මේ අහවල් වෙලාවෙන් පස්සේ එන ප්‍රශ්න ඊගාව දවසට දාන්න කියලා. ඒකෝර සංවිධානයට වගේ කියන්න බෑනේ. කියන්නේ මේ වෙලාව වෙනකොට අපි ඡන්ද පෙට්ටිය වහනවා ඊට පස්සේ එන ඡන්ද අවලංගුයි. නැත්නම් අනිත් දවසේ ඡන්ද පෙට්ටියට යනවා. කෙසේ නමුත් මේ ප්‍රශ්නේ පේනවා අපි මෙතෙක් කල් කරන ගිය අර ලස්සන ගොනුව ආයෙ කඩා වැටෙනවා. ආයෙසරයක් කහන ඉඳපු ගමන් මට බඩ රිදෙනවා මම මොකද කරන්නේ? ඉතින් මම මොකද කරන්නේ? මට කරන්න දෙයක් මේක. මම දන්නේ මේ භාවනාවට අදාළව කියනවනම් මේ ඉඳගෙන ඉන්නකොටද මේක වෙන්නේ මේක හිටගෙන ඉන්නකොටද වෙන්නේ නැත්නම් ගෙදර ඉන්න අම්මටද මේක වෙන්නේ නැත්නම් මටද මේක වෙන්නේ කියලා කියන්නේ නැතුව මේ ප්‍රශ්නට උත්තර දෙන්න නෙවෙයි මම මෙතන වාඩි වෙන්නේ. භාවනාවට අදාළ කරලා කියන තමයි අපි කියන්නේ කමඨාන් සුද්ධ කරනට සැකිල්ලක් තියෙනවා. සැකිල්ල කියන්නේ මම වාඩි වුණා වාඩිලා මෙහෙම මෙහෙම වුණා. එතකොට මෙහෙම ආවා කිව්වනම් ඔන්න මට තේරෙනවා. ඒ නිසා තව කතා කරොත් තවත් බැනුම් අහන්න වෙන්නේ. ඒ නිසා පීගා ප්‍රශ්නට යනවා. ගරුතර ස්වාමින් වහන්සේ පෙර දිනයේදී ඔබ වහන්සේ දුන් කමඨහන් උපදෙස් පිළිපැද පරයන්කේදී මූල කර්මස්ථානයටම හිත යොදාගෙන සිටියෙමි. ටික වේලාවකදී හුස්ම සහ උදරය පිම්බීම හා පහත් පමණක් පහත් පමණක් හිත යොමු විය. හිස් අවකාශයක හුස්ම පමණක් තේරීමට පටන් ගත්තේය. කකුලේ වේදනාවක් දැනුනි. එරමිනියා ගොතා වාඩි වී සිටි බැවින් පාද දෙකම ගල් වූ වේදනාවක් දැනුනි. එබැවින් ඔබ වහන්සේ පැවසූ ආකාරයට හොඳ පාදයේ දෙස බැලීමට පුළුවන්කමක් නොතිබුණි. දෙකම සවුත් වෙලා. ඒකට අත් දෙක දිහා බලන්න. එබැවින් පාද කොටසේම අවධානය අතහැරියෙමි. එවිට නැවතත් හුස්ම පමණක් තේරුණි. වේදනාවක් පාදයේ ඇති බව දැනුණු නමුත් එය හුස්ම එය හුස්ම අවකාශයේ නැතිසයක් මට පෙනුනි. ශබ්ද ගන්ධයන් ආවත් එය කුමක්දයි බැලීමට නොසිතුනි. මා මේ සියල්ල දෙස බලා සිටින්නාක් මෙන් හැඟුනි. ඔබ වහන්සේ ඊයේ සඳහන් කළ මම නිසා එසේ සිතනවාද සැකයක් දැන් නැතිවේ. හුස්ම ප්‍රකටව පෙනුනි. එය ප්‍රකටව ඇති අවකාශය හා වටපිටාව දෙස මා බලා සිටීම දිගටම සිදුවිය. පාද කොටස ගැන හැඟීමක් නැතිවිය. හුස්ම ගැනීම ඇති බව දිගටම තේරුණි. එවිට කොපමණ වේලාවක් ගොස් ඇද්දැයි බැලීමට සිත්විය. ඔබ වහන්සේ පර්යංක භාවනාව නිම කොට ඇද්දැයි බැලීමට සිත්විය. නමුත් නැවත එම සිතුවිල්ල යටපත් කර බලා සිටියෙමි. 3:55ට ඇස් ඇරුණි. විවේකී බවක් සිතට තේරුණි. සමහර විට දැනෙන විඩාපත් බව නොතිබීම නොතිබිනි. ඊයේ රාත්‍රියේදී භාවනාවේදීද ඒ ආකාරයෙන්ම තේරුණි. මේ ආකාරයට දිගටම කළ යුතුයද කරුණාවෙන් පහදන්න. සක්මන් භාවනාවේදී පාදවල චලනය සහ දැනෙන ආකාරයත් සමග එම පාදයේ දෙස බලා සිටීමේදී මූල කර්මස්ථානයෙන් සිත පිටතට නොයන බව තේරේ. විශේෂයෙන් නැවතී හැරෙන විට වම් පාදය හා දකුණු පාදයේ දෙසම අවධානය යොමු කොට බලා සිටින විට සිත පිට නොයන බව හැඟුණි. එසේ බැලීම නිසා වෙනදාට වඩා සක්මනේ යෙදීමට හැකිවිය. මෙම මෙය වැරදි ක්‍රමයක්ද යන්න කරුණාවෙන් පහදන්න. ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් ඊතා අගය කරමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. පළවෙනි එකට වැඩිය සක්මන පිළිබඳ කරන කතාවේදී අවසානයේ මේ විදිහට වැඩි වෙලා සක්මනේ ඉන්න පුළුවන්කම වැරද්දක්ද කියලා අහනකොට නම් මොකද්දෝ පටලවිල්ලක් තියෙනවා. ලස්සන රචනෙ ලියලා ඔක්කොම හමාර කරනවා. මේ ක්‍රමේ නිවැරදි ක්‍රමයේදී කියන. ඒ කියන්නේ මේ මේ වැව්වට අස්සන්න ගැන හැඟීමකින් නැතුව නෙවෙයි ඇතුව නෙමෙයි වවලා තියෙන්නේ. ඒ නිසා Tamanට තේරෙන්න ඕනේ මේ කරන වැඩේදී සතිය වැඩෙනවා ඒක තමයි හරි ක්‍රමේ. නමුත් ඒ තියේද්දිත් කියන්නේ හරි ක්‍රමේ කරද්දී අස්සන්න ලැබෙද්දි සැක හිතෙන සැකයක් මතුවෙන තරමට කෙලෙස් වලට විලිලැජ්ජාව කියන එක නැහැ. ආන්න ඒකටද අපි අත දෙන්නේ නැත්නම් විශ්වසනීය භාවයට. නැත්නම් මේ අදිෂ්ඨාන ශක්තියෙන් එළියට යන එකද කියන එකට යෝගාවචරයට තියෙනවා පුංචි ස්වච්ඡන්දයක් මෙතන. ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. කොච්චර හරියට හිත කියනවා වැරදින්න ඉඩ තියෙනවා. හරිද දන්නෙත් නැහැ වැරදි දන්නෙත්. ඔන්න ඕකට තමයි කෙලස් කියන්නේ. අර ලස්සනට වැඩේ යද්දිත් ඒක දිහා ඒකේ සමාදම් වෙන්න හිත දෙන්නේ පස්සට අදින එකත් වැරදි හොයනවා. පල් නමුත් සක්මන පිළිබඳව පරියංග පිළිබඳව කරන එකේදී ඒකේ අහලා තියෙන මේ ක්‍රමේ හරිද කියලා හැබැයි লীලා තියෙන විස්තර වලට විතර අනුව කොයි එකද මේ කියන්න හදන්නේ ඉස්ලාම් කියනකොට කකුල් දෙකේ වේදනාවක් තියෙන එක හරිද කියලා අහනවා වගේ ඊට පස්සේ පස්සේ වේදනාවක් නැති වෙලා විවේකයක් ලැබුණා ඒක හරිද කියලා අහනවා වගේ එනත මගේ හිතේ තිබුණු වෙනදා තියෙන ආතති ගතිය නැතුණා ඒක හරිද කියලා අහනවා වගේ මේ මොකද්ද මේකෙන් මේ මේ ක්‍රමේද හරි කියලා අහනකොට ප්‍රශ්නේ යොමු කරන්නේ කොතෙන්ද කියලා එල්ලේ පේන්නේ අහගෙන ඉන්න කෙනා. ඒ නිසා ලියපෙකන කැමැතිද සක්ම පරියංක භාවනා පිළිබඳ කියනකොට මේ ක්‍රමයේ කියන එකෙන් තමන් අදහස් කරේ මොකද්ද කියලා කියන්න කැමැතිද ලියපෙකන ප්‍රශ්න ඉදිරිපත් කරපු කෙනා. නැත්තම් එල්ල වෙන්නේ මට කොතෙන්ද තට්ටු කරන්න ඕන කියලා මට තේරෙන්නේ නැහැ. ගුණාවක් පෙන්නලා නැහැ රචනයේ. ඉතින් ඒ නිසා ඒක අනිත් දවසේ ලියන්න පිරිසිදු කරලා මේ මොකද්ද පිරිසිදු කරගන්න ඕනේ කියලා. මේ ප්‍රදේශයක් තියෙනවා මේ ආවරණේ වෙලා කොතෙන්ද මගේ අවධානය යොමු වෙන්න ඕන නැත්නම් කොතෙන් යොමු කරගන්න ඕන කියන එක එල් නැහැ. කොනුව නැහැ. ඒක නැති නිසා උත්තර දෙන්න ගියාම අමාරු වැටෙනවා. ගිහිලා තියෙන විදිය ජෙනරලි තේරෙනවා වේදනාව තියෙන තැනක වේදනාවක් නැත්නම් ගිහිලා තියෙනවා. ඒ ටික හරි. මත ප්‍රශ්නට උත්තර දුන්නයි කියලා මට සතුටු නෑ. මොකද ප්‍රශ්නේ පිරිසුදු නැති නිසා. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමින් වහන්ස මම ආනාපාන සති භාවනාව වඩා හොඳින් සමාධියට පැමිණි විට තවදුරටත් දිගින් දිගටම භාවනාවේ සිටින විට මුළු ඇඟම ගැස්සී එකවරටම මාගේ සමාධියට බාධා ඇතිවේ. මෙය එක්වරක් නොව දිගින් දිගටම විනාඩි 15කට 20කට වරක් බැගින් සිදුවේ. මෙය භාවනාවට වාඩි වූ විගස ඇතිවන දෙයක් නොවේ. භාවනාව හොඳින් වැඩි සමාධිමත් වූ පසු ඇතිවන තත්වයේකි. මේට කුමක් කළ යුතුදයි පහදා දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ජෙනරලි සාමාන්‍ය ලීලතර පටන් ගන්නකොට මට භාවනා කරලා සතිය ඇති වුණාට සමාධිය ඇති වුණාට පස්සේ කියලා. නමුත් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා ඒ ලියපෙකන උත්තර දෙන්න කැමති නම් ඒ විදිහට ගැස්සිලා අවදි වුණාට පස්සේ තේරෙනවද තමන් ගැස්සෙන්න ඉස්සෙල්ලා සතිය තිබිලත් නැහැ සමාධිය තිබිලත් නැහැ නැත්නම් සපේලා උත්තර දෙන්න බැරි තැනක ඉඳලා තියෙනවා. ඒකේ හැමත නැත්තම් සතිය සමාධියේ තියෙද්දිම ගැසෙනවා කියලාද කියන්නේ. කැමැතිද මේ අත උසන්න ඕන පොඩ්ඩක් අපිට දැනග ආ හරි. ගරුතර ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ස්වාමින් වහන්සේ හොඳට සමාධිය වැඩුණාට පස්සේ තමයි මේ වගේ ගැස්සීමක් ඇති වෙන්නේ. එතකොට ගැස්සෙන තැනට ආවට පස්සේ ගැස්සෙන්න ඉස්සර වෙලා සතිය සමාධිය තිබුණ තැනක ඉඳලාද ගැස්සෙන්නේ නැත්නම් සතිය සමාධියත් නැහැ මතකත් නැති තැනක ඉඳලාද ගැස්සෙන්නේ. තිබුණ තැනක ඉඳලා. තිබුණා. සතිය ඉඳදී ගැසෙනවා. ඔව්. එතකොට අර සමාධියත් කැඩෙනවා. ඔක්කොම මට භාවනාව තවදුරට කරගන්න බැරි වෙනවා. බාධා වෙනවා. මම අභියෝග කරනවා. නැවසරයක් හොඳට කරලා බලන්න. ඊට ඉස්සලා සතිය කැඩුනොත් විතරයි ওই විතර ගස්සලා ආයෙ ගෙනත් දාන්න. ඊට ඉස්සලා සතිය තිබිලා නැතිකමේ සමාධිය තිබිලා නැතිකමට අනබු ටොක්කක් තමයි ඔය. ඒ නිසා ඒකන හොඳට හොයලා බලන්න. ඒ සතිය සමාධිය යනකොට ඒ කියන්නේ අපි අමාරුවෙන් සතිය උපදවගෙන අමාරුවෙන් සමාධිය උපදවගත්ත වෙලාවේ තියෙන බව දන්න. ටික වෙලා ගියාට පස්සේ අපි මේක හැල්ලුවට ගන්න. හැල්ලුවට ගත්තම හිත පිට යනවා. පිට ගිය ගමන් ආයේ අරමුණට ගෙනලා අතාරින්නේ හොන්දට ටොක්ක්ක් කරනවා. හොන්දට ඇඟ හොල්ලලා. ඒක නිසා ඒ අවදි විච්චි ගමන් බැලුවොත් මේක ඉස්සලම මිදලා තියෙන හොඳට උත්තර සපේලා උත්තර දෙන්න පුළුවන් අවදිමත් තැනකද නැත්නම් තේරෙන්නේ නැති තැනකද කියලා දුවට තේරෙයි ඒ නොතේරෙන සතිය නැති සමාධිය නැත්නම්ට ගියොත් විතරයි ගස්සලා ගෙනලා අතාරින්. එහෙමයි සාරිනාස. එතකොට තේරෙන්න පටන් අර ගන්නවා මේ සතිය උපයනවා වගේම සමාධිය උපයනවා වගේම ඒක නඩත්තු කරන්න උපයනවට වැඩි ශක්තියක් උපේනට වැඩි අවධානයක් උපේනට වැඩි සතියක් අප්‍රමාදයක් අවශ්‍යයි නැත්නම් මෙයා සතියේ තියෙනවා කියලා කියාගෙන හැබැයි පිටපොටපයි එහෙමයි සර් එතකොට තමයි පාට ගෙනලා තන්න වැඩේ තමයි ඔය ගැසිලා එන්නේ ඒක නිසා ඒක නිකන් හරියට මේ භාවනා වරද්දාගත්තට මේ දඬුවමක් දුන්නා වගේ එහෙම නැත්නම් ටොක්කක් කරනවා වගේ ගස්සලා ඇති හරිය වගේ ඒ නිසා හොඳට බලන්න සතිය තිබුණට ඒ පුරුදු සතිය දිගට පවත්නකොට ඒකට අවශ්‍ය කරන්නේ ශක්තිය යෙදුවේ නැත්නම් අවධානය යෙදුවේ නැත්නම් හිත ලීන වෙනවයි කියලා එකක් වෙනවා. සැඟවි ගන්නවා. නිලීන වෙනවයි කියන එකක් කියනවා. වෙනවා. එහෙමයි සාරි. ඒක මේ මෙහෙම කියනවා මේ තේරුම් ගැනීම සඳහා මහසිසඩ ස්වාමීන් වහන්සේ කියනවා අපි භික්ෂුන් වහන්සේලා හන්දාවට පැයක විතර පිරිත් කියනවා. වත පිරිත් කියලා ඒකට කියන්නේ. ඉතින් වත පිටිත් පටන් ගන්න කාලේ මේවා දන්නේ නැහැ නේ පිටිත්. ඉතින් ඒ නිසා පොතත් බලන බොහොම අවධානයෙන් කියවන. ටික කාලයක් ගියට පස්සේ කටපාඩම් වෙනවනේ. එහෙමයි සර්. ඉතින් කටපාඩමෙන් කියන්නේ ගියාම අනික් කට්ටිය පිටිත් කියනවා තමයි නිින්ද යනවා. අර පිළිත් දන්නේ නැති කාලේ මේක ඉගෙන ගන්න තියෙන ආශාවට කොහොම හරි පිළිත් කියනවා. අන්තිම වෙනකොට කට්ටිය පිළිත් කියනකොට ඒක පාට ඒක තමයි යක්ඛෝ කියලා ගස්සන්නේ පිළිත් කියනවා. අර බිනින්ද ගිය කට්ටියට ඇහැරෙන්න තමයි. පාන්තර දෙකට විතර ඔය රෑ පිළිත් කියනකොට හරි ලස්සනට කෑ ගහලා කියන මොකද පිරිත් කියන එක නට දන්නවා එහා මේ යුගාසන කියන අනිත් එකට දින්ද කියලා. දන්නා වැඩි වෙච්චාම තින්ද. ඒක තමයි ඔය වෙන්නේ. ඒක නිසා කියනවා සතිය උපයන්න යම් ශක්තියක් ඕනේ නම් සතිය නඩත්තු කරන යම් ශක්තිය උපයන්න ශක්තිය වුණ එක නඩත්තු කරන්න ඊට වැඩි ශක්තියක් ඕනේ. අපිට මේ බිස්නස් හැමතැනම පටන් ගන්න තරම් සාර්ථක වෙන්නේ නැති ඇයි? පටන් ගන්නකොට තියෙන අවධානය නෑ. ඒකට සාමාන්‍ය ලෝකේ කියනවා ප්‍රයිවට් බස් එකක් ගත්තට පස්සේ බස් එක හරිම ලාවයි. දෙවෙනි බස් එක ගත්තා සෙල්ල උන්නට්ටා. පළවෙනි බස් එක Tamanne එලවන්නේ. දෙවෙනි බස් එක දීපු ගම ඒ ජෝඩෝ මාටිය ගහනවා. අන්තිමට උඩ බස් එකට ෆිනාන්ස් කරන එක විතරයි සිද්ධ වෙන්නේ. හම්බ වෙන්නේ නැහැ. එහෙම බෑ පළවෙනි එක කෙරුවා නම් ඒ වගේ අවධානයක් තියෙන විශ්වාසයකට මේක බාර දෙන්න ඕනේ නැත්තම් මේ ඕනම දෙයක් පැතිරෙනකොට වැවෙනකොට ඒක නඩත්තුව ඒක එහෙම යන්න ඇරලා බාධාකින් නැතුව කරන්න දුමාකාර ශක්තියක් ඕන. ඒක ආරම්භක එක නෙවෙයි. ඒ නිසා මෙතන වෙලා තියෙන හිත ලීන වෙලා තියෙනවා. එහෙමයි. ඒ නිසා මම කියනවා මේ විදිහටම භාවනා කරන්න ගැස්සෙන්නම අරින්න. හොඳට බලන්න ගැස්සුණාට පස්සේ ඊට ඉස්සෙල්ලා තමයි නින්දක වාගේ හිත හැංගිච්ච තැනක ඉඳලා තමයි ගැස්සිලා ඉන්නේ. ඒ කියන්නේ ඒටි ඉස්සෙල්ලා තමන් හැඟුම් මුදා හැරලා ඔහේ යන්න ඇරලා. එතකොට යක්කෝ කියලා කිව්වන අන්න ඇట్లా යක්කෝ වා යක්ඛිනී වා යක්කපෝතිකා වා කියලා හයියෙන් බර දාලා කියනවා. කියන්නේ මොකටවත් නෙවෙයි ඔය වස්තොසරෙට නෙවෙයි අර පිටිත් කියන හාමුදුරන්ට නිින්ද ගිහිල්ලා. පිටිත් අහන ගැන කට්ටිය ගැන කුමන කතාවද? ඔය වෙලාවට එනකොට කවුරක්වත්ම නැහැ පිටිත් අහන්නේ කියන හාමුදුරුවෝ විතරයි. පාන්දර 1 2 වෙනකොට ඔක්කොම ලබුදී. ඉතින් අල්ලපු ගල්ලෝට බින්දන්න ඇති වෙන්න. ඉතින් අපේ පැත්තේ කියනවා මේ එම ඔක්කොටම නිින්ද ගිහිලා පිළිත් කියන හාමුදුරන්ට විතරයි පිළිත් කියන්නේ. එතකොට ඒ ඒ ඒ හාමුදුර කියනලු තේ කෝ කෝ පී කෝ යකෝ යල්ලුපු ගෙදරේ මිනිස්සු දන්නවා කුස්තියේ මිනිස්සුට නිින්ද ගිහිලා හාමුදුරට තේත් නැහැ කෝපිත් නැහැ පිළිතයක්. ඉතින් එතකොට අර වගේ පද පිරිත් පොත ඇතුළට දාගෙන කියන. ඒ නිසා භාවනා කරන එකට මේ වැඩේ භාවනා ජීවිතේ කාලයක් නඩත්තු කරනවා. ඒක ලේසි නෑ. ඔය භාවනා පටන් ගන්නවා වගේ නෙවෙයි. භාවනාව පවත්තකට දිගට කරගෙන යනවා කියන එක සුවිශේෂී. එහෙම නැත්නම් කියනවා නම් කිත හැකි මුළු ජීවිත පරිශ්‍රණයක්. එයිසා මෙතන ලෙස්සලා තියෙනවා. මෙතන හැංගිලා තියෙනවා. මෙතන ලීන වෙලා තියෙන එකට හොඳව අවධානය යන්න. ඒක සෙල්ලමට වගේ ගන්න ඕන. හිත නතර කර ගන්න එපා. ගියාට පස්සේ තේරෙනවා මේ කොච්චර ලස්සනට වැඩේ ඉන්නවා කියලා වුණත් වාහනේ නතර වෙලා ඒකට. දුවන්නේ අපි හිතනවා දුවනවායි කියලා දුවන්නේ එතකොට අලුතරේ පිකප් එක ගන්නකොට තමයි ගැසිලා ඉන්නේ. පෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මා නිවසේදී පරයන්ක භාවනාව කරන්නේ රාත්‍රී 7 සිට 2 දක්වාය. නැවත පහට අවදි වී රැකියාවට යමි. මම ගුරුවරියකි. දිනකට නිදාගන්නේ පැය දෙකක් හෝ තුනක් පමණි. නමුත් රාජකාරියේදී කිසිම වෙහෙසක් නිදිමතක් නොදැනේ. ඔබ වහන්සේ ඊයේ දේශනා කළේ 10 සිට 2 අතර වේලාව ශරීරයේ හරහට තිබිය යුතු බවයි. මා එසේ නොකිරීම නිසා යමක් සිදුවේදයි පාදා දෙන්නේ. මා එසේ මොන කරයි? එස මේ ලියන පුද්ගලයා කරන දේ. නෑ ඔය ලියලා තියෙන කියවන්නකෝ මට තේරෙනවා. මා එසේ කිරීම සුදුසුද? එච්චරයි. මන්ට ඒක මේ ඇරෙනවනම් මට අල්ලගත. ඉතින් මේ මේ සාමාන්‍ය සම්මතය තමයි මධ්‍යම රාත්‍රිය කියලා කියන්නේ සූර්යා සම්පූර්ණ පොළවේ යටපැත්තේ තියෙන්නේ. ඒ තියෙන වෙලාවේදී පොළවේ ශක්තිය එළියට පිට වෙන වෙලාව. දවල් වරුවේ සූර්ය ශක්තිය පොළොට ඇද ගන්න වෙලාව. ඒ නිසා මේ ශක්ති සන්තුලනයේදී මධ්‍යම රාත්‍රියේ වෙලාවේදී මේ පොළොවත් එක්ක අපේ සම්බන්ධය අමුතුයි. ඒ වෙලාවේදී කියනවා යෝග විද්‍යාවල හැටියට සූර්ය සම්බන්ධතාවයේ තියෙන වෙලාවට ඇඟ හරහා තියලා ඒ පිටවෙන ශක්තියන් වල අතුරු බාධා කරන්නේ නැතුව නැත්නම් අර චුම්බක බල රේඛාවල් අවුල් කරගන්න තු පැත්ත දාලා තියන්නේ කියලා. ඒක නිසා සරුවචන් වහන්සේත් රාත්‍රී 10 ඉඳලා පාන්දර 2 වෙනකන් සතපිනීරියවෙන් තමයි ගත කරන්නේ. ඉතින් සමහර වෙලාවල් වලට අපිට ඒක කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකට බලන්න කඩਿੱතු ගතිය නැත්තම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්තම් කඩਿੱතු ගතියනවා. නැගිටලා වැඩ කරගෙන ගියාට දැන් දවල් ඔරුවේ මේ කඩਿੱතු ගතියක් නැහැකොට මේ පන්ති ළමයිගෙන් අහුවනම් කියාවි මේ ටීචර් කියනවා මොනවත් තේරෙන්නේ නැහැ කියලා. ඒ සෝරි ළමයි ගැන සෝරි තමයි කියන්නේ ටීචර් නම් කියන මම හරිම දක්ෂයි මම බොමමදී උගන්වනවා කියලා. ළමයි නිදි ඇති. ඒ නිසා මේ පන්ති ළමයිගෙන් අහන්න ඕනේ. ওই කියන කතාව ඇත්තටම ටීච අවදීන් ඉන්න බව අනිත් පාටි එකක් දන්නවද කියලා. කෙසේ නමුත් ඒ වගේ පොදු මොනවාද මේ උපදෙස් දීලා තියෙනවා අපි මේ හිතගෙන ගත කරන ජීවිතේ වරින් වර ඔළුවෙන් හිට ගන්න ඕනේ කියලා. මේක සමතුලිත වීම සඳහා. ඒක නිසා යෝග ජීවිතයේ ශීර්ෂාසනය සර්වාංගාසනය දෙක අම්මයි තාත්තයි වගේ කියලා තියෙනවා. ඉතින් වරින් වර මොනෝහරි ක්‍රමයකට මේ අර එක පැත්තටම මණ්ඩි පිටලා තියෙන එක හොල්ලලා අනිත් පැත්ත හරවන්න ඕන. ඉතින් ඒක වෙන්නේ නැහෙනි අපි ඇක්සිඩන්ට් එකක් කළා ගහක් පල්ලේ වටනකොට තමයි ඔක දිද්ද වෙන්නේ. යෝග කරනකොට කරලා පෙන්නනවා. කරපහම පේනවා අර මෙහෙම තියෙන එක මෙහෙම කරපුවාම ඒ එන කැළඹිල්ලේ ආපහු මේක නැවත කාඩ් කුට්ටම අනලබෙදුව වගේ එන්න පටන් ගන්නවා. ඒ වගේ දේවල් වල මේ පෘථිවියත් එක්ක සූර්යයත් එක්ක අපේ තියෙන සම්බන්ධතාවය පොඩි පොඩි හැලහැප්පීම් වගේක් යෝග කියන වචනේ ඇතුළත තියෙනවා. යෝග භාවනා යෝග භාවනා කියලා කියන්නේ අපි දැනගන්න ඕනේ අගත් පෘථිවියක්. පෘථිවියත් පෘථිවියත් ඒ දෙන්න අතර සම්බන්ධය දෙකක් තියෙනවා. මේ සම්බන්ධතාවයේදී ඒ දැනුම් තේරුම් ඇති ඇත්තෝ කියලා තියෙන ඔය යම් යම් අතුරු ප්‍රතිපල තමයි යෝගාසන කියලා කියන්නේ. මේකට කියන්නේ සවාසනය කියලා. සවාසනය කියලා කියන්නේ මලමිණියක ස්වභාවය. මධ්‍ය මධ්‍යම රාත්‍රිය වෙනකොට මලමිණියක් වගේ තියලා තියෙන්න ඕනේ ක්‍රියාකාරකම් කරන්න නැතුව. එතකොට අර පොළවෙන් පිටත් වෙන ශක්තිත් එක්ක අපේ පිටත් වෙන ශක්තිය අතර ගැටුමක් වෙන්නේ නැහැ. මේව වැඩි ඔලුවට ගන්න එපා. මේව මහා ලොකු වෙනසක් ඇති කරන දේවල් නෙවෙයි. නමුත් හැමදම කෙරෙන නිසා මේකෙන් එන සංප්‍රයුක්ත බලය බලපානවා. ඒක නිසා මං කියන්නේ ඔය කාලසටහන වෙනස් කරන එක කඩਿੱතු ගතිය දැනෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් නෑ දිගට කරගෙන යන්න. නමුත් මේ බුදුචානන්සේගේ කාලසටහන ඉස්ලාම ලෝකේ කාලසටහනට වැඩ කරපු එකම පුද්ගලයා බුදුහාමුදුරුවෝ විතරයි. පෙරයම් කිස පසුයම් කිස පැතුළු යම් කිස ආදි වශයෙන් උද්දවල් වල දෙකට රැවරුව තුනට කඩාගෙන සර්වචන්සේ වැඩ කරලා තියෙනවා. ඒක ඉතින් අර සියල්ල දන්නා නෝනේ කරලා තියෙන්නේ. අපිට කියලා දීලා නැති වුණාට මේ ඔක්කොම සලකා බලලා ඒ නිසා මධ්‍යම රාත්‍රියේ තමයි ඒක සඳහා යොදාගන්නේ. නමුත් එකවරම කාලසටහන වෙනස් කරන්න යන්න එපා. බලන්න මේ තියෙන ක්‍රමේ කඩਿੱතු ගතිය ඇති වෙන්නේ නැතුව යනවනම් ගියාට ප්‍රශ්නයක් වෙන්නේ ගරු ස්වාමින් වහන්සේ ඊයේ දින මා දෙන ලද කමඨහන් වார்த்தාවට ඔබ වහන්සේ දුන් උපදෙස් පිළිපැද ඊයේ සවස පර්යංක භාවනාවේදී ශරීරය ඉස්සීම හා පහළට වැටීම නොතකා මූල කර්මස්ථානයටම එනම් උදරය පිම්බීම හා හැකිලිම හා ආශ්වාස වාතය පිරීම හා පිටවීම දෙසටම අවධානය යොමු කළෙමි. එවිට සිරුරේ ඉස්සීම හා වැටීම කෙරෙහි පෙර තිබූ බිය තුරන් වී හොඳ හැටි දැනුනි. තවදුරටත් මූල කර්මස්ථානයේම සිත යොදා සිටියෙමි. වෙනදා මෙන් වේදනා හා ශබ්දවලින් බාධාවද නොදැනුනි. සිරුර හිස් අවකාශයක තිබෙන බව දැනුනි. බාහිරයත් සමග කිසිදු සම්බන්ධයක් නැති බවද දැනුනි. නමුත් තවමත් මූල කර්මස්ථානය එලෙසම දැනුනි. මා මාගේ සිරුරින් වෙන්ව ඇති බවක් මෙන් දැනුනි. එක්වරම මාගේ මාගේ ඉදිරියේ චීවරයක් පොරවාගත් උස කෙනෙක් මට පිටුපා සිටින බව දිස්විය. එහි එක් අතක් කුඩා පෙට්ටියක් වැනි යමකට දිගු කරමින් තිබුණි. මෙය ඊතා කුඩා කුකුල් කූඩුවක් වැනි බවක් දැනුනි. එය තුල ඇටසැකිල්ලක් තුනට හතරට නමා ඇතුලේ ඇති බව දුටිමි. එම සැකිල්ලේ ඇස් කුහරය තුල ඊතා වේගයෙන් චලනය වන ඇස් බෝල දෙකක් විය. එක් විටදීම මෙය මා බවත් මට දැනුනි. මා මා දෙස බලන බවක් දැනුනි. ටික වේලාවක් බලා සිටීමෙන් අනතුරුව ඊතා දැඩි දුකක් දැනුනි. එම දුකත් සමග දැස් විවර කළෙමි. මේ සියලු කාල පරාස තුලදී මාගේ මුල් මූල කර්මස්ථානයේ එලෙසම දැනෙන බවත් ඇස් විවර කළ පසු මෙය නින්දක් නොවන බවත් හොඳ හැටි දැනුනි. කරුණාවෙන් මෙය කුමක්දයි පහදා දෙන්න. තවද මේ පසුගිය දින තුනේ මාහට උපදෙස් දෙමින් වහන්සේ කරන ලද සියල්ලට බෙහෙවින් කෘතඥ වෙමි. බුදු සරණයි. අපේ මේ අපි අවදියෙන් ගත කරන හැම වෙලාවකම අපි අනන්ත අප්‍රමාණ රූප රූප ඇහෙන් ඇතුළට ගන්නවා වර්ණ රූප කනෙන් ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප එතකොට අපි ඇස් දෙක වහන ශබ්ද නැත්තනක ගන්ධ රස විඳින්න නැතුව හිටියොත් පොට්ටබ්බ රූප විතරයි ඉතුරු වෙන්නේ ඒවට වායෝ පොට්ටබ්බ ධාතු තේජෝ පොට්ටබ්බ ධාතු කියලාදී කබරෝ. ඉතින් මේකෙදි සර්වඥාන්සේ සඳහන් කරනවා කයේ තියෙන මේ පොට්ටබ්බ ධාතුවලත් වායෝ පොට්ටබ්බ ධාතුවටම විතරක් හිත තියාගෙන ඉන්නේ කියලා. එතකොට අනිකුත් නාසිකාග්‍රේහයට අනිකුත් දේවලුමුත් අඩු වෙනවා. ඉතින් අඩු වුණාට පස්සේ හිතනද ඇහැ සංසාර පුරාට රූප බල බල හිටියා. දැන් රූපේ එන්නේ නැහැ. හැබැයි ආයතනේ වැඩ. ඒසොට කන් කියන ආයතනේ සෝතාය සෝතායතනෙට පිටින් එන්නේ නැහැ. ගනුදෙනු නැහැ දැන්. හැබැයි ආයතනේ ඇරලා. නාසය දිව එතකොට එකයි කරන්න තියෙන්නේ අර හිතේ තියෙනවට හිතේ තියෙනව පිටින් එන්නේ නැති නිසා එළියට දාන එක තමයි කරන්නේ. ඒක නිසා පිටින් එන සංඥා අඩු වුණාට පස්සේ හදාගෙන රූප බලනවා. හදාගෙන රූප අහනවා. ගඳ රස පහස විඳිනවා. සමහරට කයත් විඳිනවා අපි. එතකොට මේ පේන රූප, මනෝ රූප, ශබ්ද ගන්ධ රස ස්වභාවික රූප වලටත් වැඩිය තාත්විකව පෙන්වනවා. මොකද ඇතුලෙන් පෙන්වන්නේ. මේක තමයි මම මේ නියුරෝසස් කියලා. ඇඟේ අපි රෑ ඉඳලා උදේ වෙනකන් ගෙනියන්නේ මේක තමයි. මැරුණට පස්සේ ඊගාවාත්මට ගෙනියන්නේ ඔය පොදිය තමයි. ඒ පොදිය ලිහෙන්නේ පිටින් වැටෙන එකයි සිද්ධ වෙන්නේ. භාවනා කරනකොට පිටින් වැටෙන එක නතර වුණාම පොදිය තියෙනවා කැතැසිස් එළියට එන්න පටන් ගන්නවා. එළියට ආපුවාම අපිම කියවන්නේ මේ ඩිකෝඩ් කරන්නේ සංඥා මාර්ගේ. එතකොට ඊව පෙන්වන්නේ රූපක නිදර්ශන. පෙන්නකොට පේන්නේ මේක මුක්කක් හරි මේකේ පණිවිඩයක් තියෙනවා. දැන් ලස්සනට තුම්පලක ලියලා තියෙන රචනයේ මම දිගටම ආනපනේ හිටියයි කියලා. ඒතර තමන් ඉස්සරහා ශ්‍රමණ රූපයක් තියෙනකොට පෙට්ටියකට ඇඟිලි දික් කරගෙන ඉන්නකොට ඇට සැකිල්ලක් දකින්නකොට ඇට සැකිල්ලේ ඇස් කුවර නටනකොට තාම ආනපනේ හිටියයි කියලා කියන්න පුළුවන්. හැබැයි ආනපන හිටියා කියලා ඉවරුනට පස්සෙත් කියනවා. මේ තරම්ම මැජික් කාරයට ඕන නම් ඕනෙම ආයමක් කරලා පෙන්වන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ඇත්තටම තියෙන්නේ ආනපනෙන් පිට ගිහිල්ලා දැන් මේ මනෝරූපයක් දිගේ යනවා. ඒකේ එච්චරම අභිරමණය කරලා තියෙනවා. ඒකම එච්චරට රිංගගෙන තියෙනවා. ඒ නිසා පස්සේ වලත් කියනවා මේ වෙලාවෙත් මං ආනපනෙ දැක්කයි කියනවා. මේ කවුරක්වත් නැහැ මේක නෑ කියන්නේ. නමුත් අර මේක මනෝච් රූපයක්, චිත්ත රූපයක්. මේ රූපේ මොකක් හරි වණිවිඩයක් ඇති කියලා මොකක් හරි මේකේ අන්තර්ගතයක් ඇති කියලා තමයි ඔය දඟලන්නේ. අන්තර්ගතයක් තියෙනවා මට ඕන වෙච්චාම මම රූප හදාගෙන බලනවා. හදාගෙන අහනවා. ඉතින් සෙන් මාස්ටර් කෙනෙක් ආවට ගියාලු භාවනා කරන කෙනෙක්. ගියාට පස්සේ කිව්වලු මට පුදුම ලුසිඩ් ඩ්‍රීම්ස් ඒ කියන්නේ හොඳ සජීවි හීන පේනවා. උඟක් කලට ඇත්ත වෙනවා. ඒක නිසා මම ඔබතුමා ළඟට ආවේ මේක දැනගන්න. මට ඕනම ප්‍රශ්නයක් ඇහුවොත් හීනේ ඒකට අංග සම්පූර්ණ උත්තරේ හීනෙන්ම එනවයි කියවලු. ඒක එළියට ඇස්සලා බැලුවට පස්සෙත් ප්‍රශ්නේ සාධාරණයි උත්තරේ සාධාරණයි. එසි සෙන් මාස්ටර් ගණන් ගත්තේ නැතුළු කිව්වා. ඉතින් එයා දිගටම කියනවලු ඇයි එහෙම වෙන්නේ කොහොමද වෙන්නේ ඊට පස්සේ කොළො මං වාට එකක් කියන්නම්. ඔය අද නිදා ගන්න යනකොට අටුවට අත දාලා මුං ඇට හොරක් ගන්නයි කියවලු. මුං ඇට හලියට අත දාලා මුං ඇට කරගෙන බලන්නේ නැතුව පීරිසක් උඩ තියලා පුදිය ගන්නයි කියවලු. අර විදියට හොඳට හිත හීනකට අවදි වෙච්ච ලාක ප්‍රශ්නේ අහන්න කළොත් එතන මුං ඇට කීයක් තියනවද කියලා. උත්තර දෙන්න බෑ. මොකද Taman ගණන් කරලා නෙවෙයිනේ බුදිය ගත්තේ. ගණන් කළ තිබුණා ප්‍රශ්නෙත් තමන්ගේ උත්තරෙත් තමන්ගේ ඉතින් පහුවෙන්ද හිතර මට මගේ ප්‍රශ්න වලට මට 100ක් උත්තර ලැබෙනවා කියලා කියන්නේ හිතෙන්ම හදාගන්න ප්‍රශ්න හිතෙන්ම දෙන උත්තර. ඉතින් මේ වටම පේන කියන්නේ වෙනම කට්ටියක් ඉන්නවා සීන පලාපල කියන්නේ. එහෙම නැත්නම් අනාගත වාක්‍ය කියන්නේ ඉතින් අපි ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා එමෙන්න මෙහෙම මෙහෙම කිව්වයි කියලා මේ තමන්ගෙම හීනේ තමන්ම වමාරපු දේ භාවනා කරන එක දන්නවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාන්ති පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති ඡායාවාන පායනි මේ ලෝකේ මනෝ පුබ්බංගමයි මනස පෙරකටු කරගෙන තියෙන්නේ මනෝ සෙට්ඨා මනස ශ්‍රේෂ්ඨයි අන්තිමට මනෝමයයි මේ මනෝමය ලෝකෙට ආත්ම දීලා අන්තර්ගතයක් දීලා මේක මේ අනාගත වාක්‍යයක් මේ ආවේ නැත්තම් වෙච්ච දෙයක කියාගෙන මේකට තමයි ප්‍රපංච කරනවායි කියන්නේ මේ හත්ත පහකට ගණන් ගත යුතු දෙයක් නොවන දෙයක් මේ ආනපනතියෙදී අර හිතින් මවාගත්ත ලෝකෙට සම්පූර්ණ පණ දීලා ප්‍රත්‍යක්ෂ ආනාපානේ පැත්තකට දාලා ඒකල පස්සේ ලියනවා ඒ වෙලාවේ මට ආනාපානෙත් තිබුණා කියන අමාරුයි මේ බඩු මිලදී ගන්න ওই විදිහට විකුණනකොට වෙන්න බෑ. ඔය තරම් ලුසිඩ්, ඔය තරම් විස්තර සහිත ඕක බලනවා නම් ඒ වෙලාවේ ආනපන තිබුණා වෙන්න බෑ. මොකද මේක සංකල්පයක්. ආනපන කියන්නේ ප්‍රත්‍යක්ෂය. මේ සංකල්ප ප්‍රත්‍යක්ෂ දෙක ඔය තරමට පැටලිලා නම් ඒක තීරුම් ගන්න බැරි නම් ඒ කෙනාට ඕන මැජික් එකක් කරලා පෙන්නතයි. එනිසා මතක තියාගන්න රූප රූප සංඥා බවටපත් වෙනකොට හිත සංකල්ප සහ යථාර්ථය තු concept එකයි reality එකයි සම වෙනවා. එතෙන් හොඳට දැනගත්තොත් හිතට ඕන නම් මේක සංකල්පයක් කියන්න පුළුවන් හිතට ඕන නම් මේක යථාර්ථයක් කියන්න පුළුවන්. ඒක තමන් ගන්න විනිශ්චය. ඉතින් අපි කායෙන් ඇහුවට කාටවත් ඔකට සාක්ෂි වෙන්න බෑ. අනිත් දවසෙත් ගියාට පස්සේ බලන්න මේ සංකල්ප සහ යථාර්ථ දෙකෙන් අපි හිත කොච්චර සංකල්ප වලට කැමතිද? ඒ සංකල්ප වලට කැමති වෙන්නේ මොකද යථාර්ථයට වෛර කරනවා. යථාර්ථය ඒකාකාරී. යථාර්ථය නීරසයි. යථාර්ථයේ අනතුරුදායකයි. දැන් මේ ආම්සු කෙනෙක් ඉන්නවා ඇඟිලි දික් කරනවා පෙට්ටියක් පේන එක ඇතුලේ ඇට සැකිල්ලක් තියෙන එක ඇතුලේ ඇත් දෙකක් තියෙන ඇත් දෙක නලියනවා කිව්වම ඉතින් බලන්න ඉන්න කට අරගෙන අහගෙන ඉන්නවනේ. ඕක තමයි ටෙලි ඩ්‍රාමා කියන්නේ. ඕක තමයි නිවුස් කියන්නේ. අපිට අහන්න ඕන දේ උන් හදලා පෙන්නනවා. බැරි නම් ඒවා සිද්ධ වෙන්නේ නැත්නම් නිවුස් හදනවා මං ගිහිල්ලා. හදලා කෙනලා පෙන්නනවා කියලා කියනවා අපි කිව්වේ නැද්ද? ඔය හිතන්න මෙහෙම වෙයි කියලා ඕම් වෙලා තියනවා කියලා කියන්නෙත් තු පෙන්නන්නෙත් තු මේ ඔක්කොම මාධ්‍ය ජාලයට වැඩි අන්තිම ෂටකපට එක තමයි මනස කියන්නේ විඥානය කියන්නේ යාගේ මායාවල් මේ පෙන්නන්නේ ඉතින් භාවනා කරනකොට මේක හරි ඔయిత වෙඩි ලස්සන පේන්න පටන් ගන්නවා මේ රාත්තල් ගන්න දැනගෙන කණ්ඩ කනකොට තොන් ගණන් කණ්ඩේපා බුක් කීපින් එකක් තියාගෙන ඉන්න මොකද්ද රියැලිටි එක මොකද්ද concept එක නැත්තම් මොකද්ද යථාර්ථේ මොකද්ද සංකල්පය කියලා සම්පූර්ණ නිවුස් කියලා කියන්නේ ප්‍රවෘත්ති කියලා කියන්නේ තන්නේ ක්‍රම සංකල්පයක්. මොනම දෙයක්වත් ওই තැන් වල වෙලා නැහැ. මේ මෙතන දාන දිල යන මනුස්සයා පෙරළුණා වාහනේ පෙරලා දෙන්නෙක් මලා. මේ මේ පල්ලා ලොරිය පෙරලා. පහුවෙන්ද දෙන 20ක් දෙනකොට තුවාලේ 8 දෙනෙක් මලා. ඉතින් අපි දන්නවා මම ගියා විසාවෙලට ඉතින් කාටද කියන්නේ? අටේ කොටි පිටිකස්සේ කසිප්පු පෙරයි. ඔන්න නිවුස් එකක්. ඒ කියන්නේ කවුද යනකොට කසිප්පු පැකටලා දාලා කියලා ඇත්ත තමයි කසිප්පු බැලලා කරන්න ගියා. පැත්තරේ දාලා තියෙන මොකද්ද? අටේ කොටි පිටිපස්සේ කසිප්පු පෙරයි නිසන්වනේ. ඉතින් අපේ අටේ කොටි ආම්දුර කසිප්පු කාරය වෙලා. පෙන්නන්නෙම දරා ගන්න බැරි එකක් දෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ වැඩේම එව්ව කියවනවා බත් කෑවේ නැත. මේක පචයක් බව දන්නේ. මේකෙන් අල්ලන්නේ. අල්ලගත්තට පස්සේ පේනවා. ඉතින් මගේ හිතම මට මෙහෙම වංච කරනවා නම් අනික් මිනිස්සු ගැන කොමන කතාවද උණ්ඩ මේ තේසපාන වාසියකුත් තියාගෙන. ඒ නිසා නිකට ලෑස්තිලා යන්න රූප රූප සංඥා බවටපත් වෙනකොට යථාර්ථය සහ සංකල්ප අතර පුදුමාකාර තඩමාරුවක් යනවා. එතෙන්දි තමයි දැනගන්න පුළුවන් වෙන්නේ සියල්ල මනෝමයයි සියල්ල මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි. එතෙන් එනකන් නම් අපිට මේ අල්ලන්න පුළුවන් දේවල් අනම්මනම් ගහ බැන ගන්න දේවල් තියෙනවා. ඔතෙන්න ගියාට පස්සේ තේරෙනවා බුදුහාමරෝ පෙන්නපු පළවෙනිම ධම්මපද ගාත දෙක මනෝපුබ්බංගම ධම්ම මනෝසෙට්ඨා මනෝමය. ඔතෙන් යහට යන්න නම් ඒ ඒ කඩයිම පනින්න ඕනේ. සංකල්ප සහ යථාර්ථ අතර කිසිම විදියකට සීමාවක් නැති ලෝකයක් යහපැත්තේ තියෙන්නේ. මෙහා පැත්තේ ලෝකේ නම් සම්පූර්ණ සම්මුති ලෝකේ. එහාට යන්න යනකොට ඊට වැඩිය මේ වෙනස්කම් වෙනස් නැත්නම් මේ මායාකාරී මිරිඟු ස්වභාව සීන ස්වභාව ලෝකේ තියෙනවා ඒකට තමයි අපි මේ দাঁඩි දාගෙන රණ්ඩු සරුවල් කරගෙන මේ ඉඩම් බෙදාගෙන නටන්න හදන්නේ ඉතින් ওইදී ඔය රණ්ඩු කරලා ගන්න දෙයක් නැහැ ඒක නිසා අනිත් දවසේ ඕක ගැන යන්න හැබැයි අන්තර්ගතය ගැන ඒ ඒ පේන හීනවල හෝ ඇහෙන දේවල අන්තර්ගතය ගැන වැඩි හිත් කරදර ගන්න එපා. කත්ත ගමන් කතන්දර ගෙතෙනවා. ප්‍රපංච කරනවා. දිගට දිගට ඇදලා යනවා. ඒ තාක් තමයි මූල කර්මස්ථානේ නැහැ. ඒ තාක් තමයි පිටපොට යනවා. ඒ නිසා කනකොට රාත්තල් ගන්න කිරලා කන්න කියලා විතරයි කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා ආනාපාන සති භාවනාව වඩන විට ආශ්වාසයේ උගුරෙහි සිසිලටත් ප්‍රශ්වාසයේ උඩුතොලේ ප්‍රකටවත් දැනුනි. හුස්ම ඊතා කෙටි වූ අතර ආශ්වාස හා ප්‍රශ්වාස අතර ඇති හිදස මනාව තේරුම් ගියේය. හුස්ම රැල්ල කෙටි වී නැවතුණි. පපුව හිර වී වේදනාවක්ද ඇතිවිය. මෙවිට මට හැඟුණේ ශරීරය වෙනම ක්‍රියා කරන බවයි. මෙවර මම ආයාසයෙන් හුස්ම නොගෙන වෙන දෙයක් වන්නට හැර බලා සිටුවෙමි. එවිට තත්පර 15කට පමණ පසු දිගු ආශ්වාසයක් නැගුණි. මෙලෙස නැවත නැවත සිදුවිය. මේ අතර මාගේ බෙල්ල හිමිහිට පහලටත් නැවත උඩට හා පසු පසුපසටත් චලනය වන ආකාරයද උඩුකය සැහැල්ලු වන අයුරුද යටිකය තදවන අයුරුද මුහුණේ නලියන ස්වභාවයක්ද ආලෝකමත් භාවයක්ද පෙනුනි. ඇතැම් විට කාය වේදනා දැනුණු අතර වේදනා නොනැගෙන අනෙක් පය දෙස බැලීමේදී ඒවා තුනී වී ගියේය. කියන්න ඒ වාක්‍ය ආයතරයක් කියන්නේ ඇතැම් විට කාය වේදනා දැනුණු අතර වේදනා නොදැනෙන වේදනා නොනැගෙන අනෙක් পায় දෙස බැලුවින් බලන්න කිව්වේ මොකද්ද කියලා ඉතින් මේ නිවුස් කියන මිනිස්සු මොනතරම් පච කියනවද මේ ලියපෙක් කියව ගන්න අල්ලපු ගෙදර මංසය දෙයා බැලුවා වගේ තමයි කිව්වේ পায় දෙස බැලීමේදී ඒවා තුනී වී ගියේය මගේ මූණ බලලා වැඩ නැහැ තියෙන්නේ කියවන කියලා මං කියන්නේ පැයක පමණ කාලයක් මෙසේ සිටි අතර ඕනෑ තරම් වේලාවක් සිටිය හැකි බවක් දැනුනි. පිටත සිට මේ දෙස බලා සිටින්නාක් වැනි හැඟීමක් ඇතිවිය. නමුත් වටපිටාවේ ශබ්ද, ගන්ධ හා සිදුවන දෑ පිළිබඳද හොඳ අවධානයක් තිබුණි. ප්‍රතිචාර දැක්වීමේ සිතක් නොවිය. සිතට සිතුවිලි පැමිණි අතර ඇතැම් විට ඒ සිතුවිලි දිගේ සිත ගිය නමුත් සිතේ කලබල ස්වභාවයක් නොවිය. සිතට පහන් භාවයක් ඇති වී තිබුණි. දෑස විවර කළද සතිමත් භාවය පවතී වී යයි සිතුනි. නින්දට යන විටත් ආශ්වාස ප්‍රශ්වාස දෙස බලා සිටින විට ইহත කී පරිදිම හුස්ම තදවන ස්වභාවය ඇතිවිය. මා කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරි භාවනා සඳහා උපදෙස් ලබා දුන මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔය ඇත්තටම විශේෂ උපදේශ නැති වුණත් මේක දිගට යන් ගියොත් යන්න ඇරියොත් පැහැදිලිවම මේ යථාර්ථය මොකද්ද කියලා නැත්නම් මේ හීනෙන් එළිවෙන ගතිය තේරෙනවා. නමුත් මට හිතුණා මේ රචනයේ මුල් කොටස පිළිබඳව මෙහෙම මතක් කරන්න යම් වෙලාවකට අපි අපේ මූල කර්මස්ථාන නැත්නම් භාවනාවට හිත ගියොත් ඒ ගියාට පස්සේ අපිට දරා ගන්න බැරි දේ තමයි මේ ශරීරය මම ඒකේ නේවාසිකයක් නෙවෙයි විධායකයක් නෙවෙයි මන්ට මේකේ මොනම දෙයක්වත් කරන්න බෑ ඒ මොකද අපි පරියන්කයට යනකොටම හිතාමතා කියන වැඩ නතර කරන්න ශික්ෂාගරුක වෙනවා ඒ වුණත් අපිට පේනවනේ කය මන් නඩත්තු කරගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා අත අපිට අතක් තියාගෙන ඉන්නවා වගේ කියලා අර ඉරියව පැවැත්වීම මගේ වැඩක් කියන එක සාමාන්‍ය දලා අදහසක් එනවා නැත්නම් අරමුණට හිත ගිය ගමන් ඉරියව වැක්කිරෙන පටන් ගන්නවා එතකොට තේරෙනවා මම මේක විධායකයක් නෙවෙයි නේවාසිකයක් නෙවෙයි මට මේකේ අධිකාරී ශක්තියක් නැහැ කියලා මෙන්න මේකට පුදුමාකාර බයයි. ඒ බය අරින්න නම් එයාට සද්ධාව තියෙන්න ඕන. කියන්න ඕනේ මේ ඔබ දැන් සතියක ඉන්නේ සීලක ඉන්නේ ඒ නිසා ඕකේ එහෙම තමයි. නින්ද ගියාට පස්සේ කාටවත් ඉරියව් පවත්වන්න බෑ. සරුවත් චන්නන්සෙට ඇර. ඉතින් ඒ නිසා ඒ ඒ කියන්නේ හිත හොඳට පිහිටලා සතිය පිහිටලා වෙන දෙයක් වෙච්චාවයි කියලා ඒකට ලැහැත් වෙනවා නම් මේක විධායකයා මම නෙවෙයි, නේවාසිකයා මම නෙවෙයි, මට අයිති දෙයක් නෙවෙයි මේකේ න්‍යායපත්‍ර වෙන එකක් කියලා තේරුම් ගන්න තරුණ අයට අමාරුයි. වයසට ගියාට පස්සේ නම් ඉතින් වම බලනකොට දකුණු පේන්නේ වම තියන්න යනකොට දකුණ තියෙවෙන්නේ නාකිත් තරගට තෙයි කියලා ඉතින් එතකොට නම් තේරෙනවා මේ කාණ්ඩු මට්ටු කරන්න බෑ කියලා. එතකොට ඉතින් too late. එතකොට කියන්න තියෙන අනී අනිච්චන් දුක්ඛන් සංසාරේ කාට බල්ලෙක් මැරිලා මහපාරේ කියන තමයි ඉන්න වෙන්නේ. මොකද වෙන්නේ කියන දෙයක් නැහැ. බුදුහාමර කියන මෙන්න එක පුළුවන් නම් භද්‍ර යවවන වයසේ කලු කෙස්ටිබියේදී ජීවිතේ පටම යාමේදී තේරුම් ගත්තොත් මේ කය මට පාලනය කරගන්න බැරි දෙයක් කියලා ඒක විශාල ජයග්‍රහණයක් හැබැයි දියුණු සමාජයේ හිතන්නේ ඒක නෝන්ජල්කමක් කියලා. ඒගොල්ලෝ බොඩි බිල්ඩින් කරනවා. බර අදින්න හදනවා. ඒකල පෙන්වන්න හදනවා මට පුළුවන් කියලා. ඔය ඔක්කොටම වැඩි ලොක්කෙත් තමයි බුදුහාමරට ඇත්තු 16 ගේ ශක්තිය තිබ්බා. අපි වචන 16ක් කතා කරන එක එක පාරට එක වචනෙන් කියන්න පුළුවන් ශක්තියක් තිබ්බා. ඒ දැනගෙනයි කියන්නේ මේ ශරීරයේ ආණ්ඩු මට්ටු කරන්න අපට බෑ. ඒක පුළුවන් කියලා හිතනවනම් ඒකෙන් ඇති වෙන මේ මමායනය කඩන්නම බෑ. භාවනා කරනකොට අරමුණට හිත යන්න යන්න කයේ පාලනේ නැති වෙලා යනවා. ඒක මේ විපස්සනා යෝගාවචරය සාදරව ගන්නවා. සමත යෝගාවචරය මේක ටිකක් කලබල වෙනවා. ඒක නිසා කියනවා එහෙම භාවනා කරනකොට එහෙම වැක්කිරණ එක නැත්නම් ඉරියව පවත්වා ගන්න බැරි එක සතිය ඇති බව සතිය තියෙන බවට ආපු ලකුණක්ද නැත්නම් සතියට අරියාදුවක් සතියට බාධාවත්ද කියලා බලන්න කියනවා. බලනකොට සාර්ථක පරියන්ක හැම එකක්ම සාර්ථකත්වයේ කඩයිම තමයි කයේ පාලනේ නැතිව. සමහරට දන්නවා සමහරට දන්නෙත් නැහැ. ඉස්සලා පෙන්නේ දන්නේ නැති එක. පස්සේ තමයි අවබෝධය එන්නේ. ඉතින් ඊට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ මේ මූලික સિદ્ધාන්තයවත් තේරුම් ගන්න බැරි කෙනාට ශාරීරික යථාර්ථයවත් තේරුම් ගන්න බැරි කෙනාට බාහිර යථාර්ථය ගන්න බෑ. අපි යථාර්ථය කියලා හිතානින්නේ මොකද්ද? හිතලුවක්. ඒතකොට මේ ශාරීරියේ පාලනයක්වත් Tamanට නැහැ. එහෙම නැත්නම් මේ අපේක්ෂක යත්තක් තියන්න බෑ. කය කෙරෙහි ශරීරය කෙරෙහි කායේච ජීවිතේත අනපේක්ෂතා උපට්ඨපේති කියලා කියන්නේ කාය ජීවිතයේ කෙරෙහි අනපේක්ෂිත භාවය. নিরপেක්ෂිත භාවය එන්නේ එන්නේ එන්නේ පුරුදු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ නිසාම දෝ ਸਰවචනාංශේ මේ භාවනාව කරනකොට පටිසල්ලාණයකට යන්නේ කියලා කියනවා. විවේක ස්ථානයකට යන්න මොකද තමන්ගේ පරිශ්‍රණය තමන්ට නිසිනින්ද කරගන්න දෙන්නේ. එතකොට ඉන්න කට්ටියත් භාවනා කරන අය නම් ඒගොල්ලෝ එච්චර කලබල වෙන්නේ නැහැ මොකද දන්නවා. භාවනා නොකරන කෙනෙක් ගාවට ආවොත් ඉතින් ඒ මනුස්සය ඇවිල්ලා කෝ අත තියලා කතා කරන්නේ නැත්නම් ඇඟට වතුර ටිකක් දමාවි මේ මනුස්සයට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා පීතෝ විහාරට වෙන තැන්වල භාවනා කරලා කරන්න අමාරුයි. ඒක නිසා මේක ලෑස්තිලා යන්න. ලෑස්තිලා ගියාට පස්සේ මේ කය කියන රූපස්කන්ධය විතර නෙවෙයි වේදනාවත් මම නෙවෙයි මගේ නෙවෙයි මට ආණ්ඩුමට්ටු කරන්න බෑ. සංඥාවක් බෑ. සංස්කාරයක් බෑ කියනකොට විතරයි විඥානේ කොටු වෙන්නේ. විඥානයේ පරදින්නේ. විඥාණයට ඇඟිල්ල ගහගන්න තැනක් නැති මේ එකක් හරි මට පාලනය කරන්න පුළුවන් මම පාලනය කරනවා මම විතර නෙමෙයි මම මගේ දරුවොත් පාලනය කරනවා මම මගේ ශිෂ්‍යයොත් පාලනය කරනවා කියලා පූචානම් ගහන මිනිස්සු ඉන්නේ. උන්දලාට උන්දලාවත් පාලනය කරගන්න බැරුව තියෙදි තමයි මේ දරුවන්ගේ පාලනයයි රටේ පාලනයයි ශිෂ්‍යයන්ගේ පාලනයයි ගණ්ඩ හදන්නේ. ඉතින් ඒක නිසා අපි ඔක්කොමලා එතකොට දරුවෝ නේ නොදරුවෝ වෙනවා. නිසා මේකට ලෑස්ති වෙන්න මේකට ලෑස්තිලා ගියාට පස්සේ ජොලියක් තියෙනවා. ඒ ජොලිය මොකද්ද? මේ කයෙන් අකුසල් සිද්ධ වුණත් මම නෙවෙයි කරලා දෙන්නේ. වෙන කෙනෙක්ගේ account එකට යන්නේ. ඉතින් මම අකුසල් කරන්න වට ඕනකමක් තියුණා. මම ඇති වෙලා නම් තියෙනවා. අනික මන්ලපුගෙන් තරහත් වෙලා තියෙනවා. මම ඇති වෙලා. එතකොට තේිනවා ගිහිල්ලා තමයි අවිල්ල තැක අනේ හිත නටවන සමායෙට මට එහෙම කරන්න ඕන කමක් තිබුණේ නැහැ. හැබැයි වෙලා තියෙනවා. ඒකට මට සමාජික මට්ටමින් සමා වෙන්නේ නැහැ. හිතෙන් hina වෙන්න පුළුවන්. මම අර මගෙන් අරයට හිත නරක වෙලා තියෙනවා. හැබැයි මම කරපු දෙයක් නිසා නෙවෙයි. මේ වෙච්ච දෙයක් මේ කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ මේ කය තියෙන්නේ. ධර්ම ශක්තිය නැත්තම් වල මේ කය කියන්නේ කර්ම ශක්තිය. ඉතින් මේකට පශ්චාත්තාපුනොත් වෙන්නේ තවත් කර්ම රැස් වෙනවා. පශ්චාත්තාව නොවීම තමයි යෝගාවචරයට හම්බ වෙන්නේ විපස්සනා යෝගාවචරයට හම්බෙන ලයිසන් එක. එයාට තේරෙනවා මට ඕන නැතුණාට මගෙන් පහු සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවට අයිතිවාසිකම් කියන්න එපා. වෙන්න තියෙනවනම් ඒක වෙනවා. ඒක පිළිගන්න නම් හරිම අකමැති කට්ටිය. මේ මම කෙරුම වෙන්න ඕනෙලා තියෙන්නේ. මම මුදුනා. එතන මම අක්කා මම අයියා. ඉතින් එතකොට ඒගොල්ලන් අමාරුයි කියන්නේ මේ මා අතින් වෙන දේවල් කියන්න අමාරුයි. ඒ කියන්නේ මේ මගේ නම යටින් දාන්න ඕනේ නැත්නම් උඩම දාන්න ඕනේ. දැන් මේ මිනිස්සන් වනේ අර ඕන මධ්‍යස්ථානෙ බලන්න බිත්ති කීයක කැත කරලා තියනවද කියලා නන් ලියලා. අසවලාට පිම්පිස අසවලා විසින් අසවල් දෙය කරන ලදී. එනත අසවලාගේ ආර්ධන පිළිස අසවල් ඇමතුමා විසින් අසවලාගේ ස්ථානයේ කියලා ඉවරනකොට මොනවා කියන්න හදනවා කියලා තේරෙන්නේ නැහැ. වැඩේට වැඩි ඕනලා තියෙන්නේ මේ කෙරුමක්. මෙහෙ තියෙන ප්‍රතිපත්තියක් ඔය මොන ජාති පූජා කරත් නංගම් ගහන්න එන්න එපා. තියෙන විදිහට තියෙන්න අරින්න කියලා. ඒ නිසා මේ වැඩේ වෙන්න දෙන්න ඔය කියන අර මමයේ මාගේ මගේ ආත්මය කියන එක ඒ නිෂ්ප්‍රභ වෙනකොට නිෂ්පභා වෙන්න ඉඩ දෙන්න කියන එක තමයි රචනයේ මුල් කොටස කියනකොට මට හිතුනේ අදහසක් වශයෙන් ඉදිරිපත් කරන්න. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආශ්වාස ප්‍රශ්වාසයේ බලමින් පර්යංකයේ සිටින විට ආශ්වාස ප්‍රශ්වාස 15කින් පමණ සිත විටක තෝන්තුවකට මෙන් නොදැනීමකට යයි. එවිට අවදි වූ පසු මා ඒ බව දැනගනි. නමුත් මෙය තරම් වේලාවක් තිබෙන්නේ නැත. වරින් වර මෙය එක් පර්යංකයකදී කීප වරක් සිදුවේ. නමුත් ඇතැම් විට සිත මෙලෙස නොදැනීමෙන් පසු හොඳ සංසිඳීමකට ගමන් කරයි. එය පහදා කීමට නොදැනේ. නමුත් එය පැහැදිලි සිතක් බව අවබෝධ වේ. එහි කිසිදු කලබලයක් නැත. එලෙස ඉන්නා විට කයේ වේදනාවල් දැනේ. එසේම සිතට විවිධ සිතුවිලි පැමිණ ගිය පසු ඒවාද භාවනාවට අදාළ නොවන සිතුවිලි පමණක් බව දැනේ. එසේම අවට ශබ්ද සියල්ලම ඊතා හොඳින් ඇසෙන අතර ඒවාද මේවා මේවා යයි හොඳින් වෙන් කරගත හැක. මෙසේ විනාඩි 40කින් පමණ 40ක් පමණ සිටිය හැක. නමුත් පසුවන විට මේ කරුණ කරුණ මේ කරුණ දේ નિවැරදිව નિවැරදිද යන්න සිතා. පර්යංකයෙන් විවේක නැගී විවේක නැගිටීමට සිත්වේ. විටක නැගිටීමට සිත්වේ. නමුත් මා උත්සාහ දරමින් එලෙස සිටීමට බලයි. නමුත් ඉන්පසු වැඩි වේලාවක් එසේ සිටියාට පසු සිටිය නොහැකි බවක් දැනේ. ප්‍රශ්න තුනක් අහලා තිනවා මෙම අත්දැකීම කුමක්ද මෙය නිවැරදිද දෙවැනි එක මෙම අත්දැකීමේදී භාවනාවේම දිගටම සිටීම හරිද තුන මේන් පසු මා ඉදිරියට භාවනාවේ දියුණුවට යාමට කල යුත්තේ කුමක්ද කරුණාවෙන් පහදා දෙනමෙන් පාද නමස්කාරයෙන් ඉල්ලා සිටිමි මේ අත්දැකීමේ අඩුකම නිසායි ප්‍රශ්න තුනකට කඩලා ඉදිරිපත් කළා තියෙන්නේ. මේකෙදි වෙලා තියෙන්නේ මේ භාවනා කරනකොට කාමේතා කාම සංඥාව දුරු වෙලා රූපෙට හිත යනවා අරමුණට හිත යනකොට හති අවදිකමක් තියෙන මේ රූපේ මේ සටහන් මේ ආකාර මේ වෙනස් වෙනවා කියලා හොඳට පිරිසුදු කරලා ඊට පස්සේ රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපන වෙනවා නිකන් දිය සායන් චිත්‍රය බොඳ වෙලා ගියා වගේ. මේ හොඳ රසට හරි ගසලා කැම එකක් කාලා වමනේ කරවුවා. ඛණ්ඩ ඉසලදී බොහොම රසයි ගුණයි ලස්සනම වමන කරාට පස්සේ ඕකේ ඔය මොන ප්‍රේමයක්වත් නැහනේ වැඩිපුර රස තියෙන දේ වමන කරොත් වැඩිපුර ගඳයි වැඩිපුර වර්ණ සහිත කෑම වේලක් වමන කරොත් පලාතක ඉන්න බෑ දැන් බත් විතර කාලා වමන කරොත් ආය කන්න උනත් පුළුවන් ජරාවත් එක්ක බීට්‍රූට් නොයි නූඩ්ල්ස් නොයි චට්නි අනම්මන දාලා වමන කරුවොත් බලන්නත් අප්පිරියයි අන්න වගේ මේ රූපේ බොඳ වෙනකොට සතුටෙන් ගියොත් පුදුම සතුටක් එන්න පටන් ගන්නවා අර ජරාව වුණත් යාට තේරෙන්න පටන් ගන්නවා මේ බාණ්ඩ එක සැරයක් ගිල්ල වම ඇරුවාට පස්සේ සෙමත් එක එකතු වුණාට පස්සේ මොන තරම් වෙනස් වෙනවද කියලා අර වෙනස් වීම විපරිණාමය උත්වා අභාවය උද්දට විචිත්‍රව පේනවා නෑ මේක වැරද්දක් කියලා හිතුවොත් නූල් බඳලවත් තොইল කරලවත් සයිකියාට්‍රික් කෙනෙක් හමුණත් හරියන්නේ නෑ ඉතින් සා එතෙන්දී Taman ගන්න දෘෂ්ටිය එතෙන්දි Taman ළඟ තියෙන යෝනිසෝමනසිකාරයේ තියෙනවනම් තේරේ මෙතෙක් කල සංසාරේ මෙහෙම ආපු හැම වෙලාවකම මම බය වෙලා මේකෙන් පැනලා ගියා ශ්‍රද්ධාව නැති නිසා සීල නැති නිසා සතිය නැති නිසා මෙහෙම වුණාට පස්සේ උඹ ශ්‍රද්ධාවෙන් මේ භාවනා ප්‍රතිඵලයක් වශයෙන් සීලේ මේ වුණා වෙනසම මගේ සීල කැඩෙන්නේ මේ මොනවා වුණා සතිය කැඩෙන්නේ නැහැ කියලා බැලුවොත් ලකෝ ජයග්‍රහණයක් බය වෙලා නූල් බඳින්න ගත්තොත් අල්ලපු ගෙදර මිනිසුන්ට තොইল නටන්න ඕන. ඉතින් එතකොට අහන මම දැන් මොකක්ද ඊගාට කරන්න ඕනේ මේක දිගට ඉන්න ඕනේ කියලා මොකක්වත් නැව එකක්වත් අපේ පාන්නේ අර්ථේ නැහැ. ඒක එනකොට එනවා යනකොට යනවා. ඒකේ අපිට විල් එක එහෙම නැත්නම් ස්වච්ඡන්දයක් නැහැ. මේ ලක්ෂ වාරයක් වෙන්න දෙන්න. වෙනකොට වෙනකොට තියෙනවා මෙන්න මේ වගේ අපේ වශයේ නැති එකක්. අපිට පාලනය කරගන්න බැරි එක පාලනය කරන්න පුළුවන් කියලා කියමනෙන් තමයි අපි මේ දෙබලක හිර වෙලා තියෙන්නේ. පාලනය කරන්න බෑ. පාලනය කරන්න බැරි බව දැනගත්ත ගම අපි අනිත්‍ය තේරෙට පටන් අරගන්න මේක නැති වෙන සුළුයි විපරිණාමයටපත් වෙන සුළුයි එහෙම නැත්නම් රූපාන්තරණයකටපත් වෙන සුළුයි ඒක වළක්වන්න බෑ. ගලක් නම් පැලති පුපුරති දි รา යති මලක් නම් පිපෙති පරවෙති පෙති හැලති ගඟක් නම් ගලති මුහුදට ගලා යති වලක් ඛණ්ඩ බැරි මේ මරණයේ හැටි මේ ටික ටික මෑර ඒ නිසා මේකෙදී ලෑස්තිලා ගියමිනිය බොහොම සතුට ප්‍රකාශ කරනවා මම බුදුන්ට ලං වුණා ධර්මයට ලං වුණා සංඝයාට ලං වුණා සද්ධාව වැඩුණා සීල වැඩුණා සතිය වැඩුණා මේකට බය වෙලා දුවන්න ගත්තොත් එළවන බල්ලා එළවලව කන්නා වගේ ඒ බණදයා ගුරුරයා මාරු කරත්, කමඨහන මාරු කරත්, පන්තිස්ථානය මාරු කරත්, සයිකියාට්‍රික් ආවට ගියත්, තොවිල් නැටුවත්, නූල් බැන්දත් යකයකම තමයි. ඉතින් ඒ නිසා මේවා දෙක තුනක් වෙන්න ඇරලා මේක තියා බලාගෙන දැක්කේ නෑ වාගේ. මේක ඇහුණට නෑ වුණා වාගේ. මේක දැනුණට නොදැනුණා වාගේ. එහෙම නැත්නම් මේක තේරුණාට මෝඩෙක් වාගේ. මේ වෙලාවේ නැගිටලා යන්න පුළුවන්කම තිබුණාට කොරෙක් වාගේ මලමිණියක් වාගේ ඕම බලන්නේ. අමාරු. අමාරු. ඒකට නෑ ක්‍රමයක්. ඒකට නෑ ෆෝමියුලා එකක්. ඒකට නෑ මේ දේ කරන්න ඕනේ කියලා. කරන හැමදේම වෙන්නේ අවුල් වෙන එක. මේ අයියා දන්න ක්‍රමයකට යන්නේ, චිත්ත නියාමයකට යන්නේ, ධර්ම නියාමයකට යන්නේ, පුළුවන් තරම් ඇඟිලි ගැහිම් වලින් තොරව මේකට යන්න දෙන්න. එතකොට තේරෙයි බුදුමුත් දැක්කේ ඔච්චරයි. දේවදත්ත දැක්කෙත් ඔච්චරයි. මන් දකින්නෙත් එච්චරයි. මේ අතරමැදදී gadu ගැනෙන එක, අතරමැදදී ප්‍රතික්‍රියා කරන එක, අතරමැදදී මේක මම මේකට කළ යුත්තක් ඇතයි කියලා හිතන එක තමයි අවිද්‍යාව. ඒක තමයි තුන්ගුණාකාර ප්‍රශ්න අඟලා තියෙන්නේ. මම මොකද්ද කරන්න ඕනේ? මේක දිගට ඉන්න ඕනේද? මේ ඔක්කොම අහන්නේ ඕකම නැවත නැවත කරන්න වෙලාම අධිකම නැත්නම් අත්දැකීම් අධිකම. නිසා සරල අත්දැකීමක් කියන්න පුළුවන්. සරල උපදේශයක්. ඒත් හේම යන්නදී. අත්දැකීම හරහා ඔබ ලස්සනට ඡායාව මිදිලා පිරිසුදු වෙලා තේරෙන පටන් අර ගන්නවා. කලබල වෙන්නේ නැතුව යන පාර හරි අත්දැකීම් අධිකම විතරයි තියෙන්නේ කියලා හිතා ගන්න. ප්‍රශ්නේ පමණයි ස්වාමීන් වහන්සේ අපි මුලින්ම සාකච්ඡාවට නොගෙන ඉවත් කරපු ප්‍රශ්නේ ලියපුවා කෙනාට ඒක ගැන අහන්න ආසයි කියලා කියනවා. ආයි ඒ ඉදිරිපත් කරනවා නම් දෙන්න මයික් එක කවුද ඒ ගෞරවනීය ස්වාමින් වහන්ස පළමුවෙන් ඔබ වහන්සේගෙනුත් සංවිධායක මණ්ඩලයනොත් මම සමාවාය දෙනවා මට බියක් දැනුණා ඔබ වහන්සේට ඒක මගේ ගැටලුව ඉදිරිපත් කරන්න නමුත් අවසාන මොහොතේ මට නැවත ඔබ වහන්සේට එක කෙටියෙන් ලියන්න හිතන අවසාන මොහොතේ ලිව්වේ මම ඒ නිසා සමාවිල්ලනවා නැවත එවන් දෙයක් නොවෙන්නත් වග බලා ගන්නවා. ස්වාමින් වහන්ස මම ආදුනිකයෙක්. මම ආනාපානසති භාවනාව කරනකොට මුලදී මුලදී මට වැඩුණෙම නැහැ ආනාපානසතිය. කියන්නේ හුස්ම දැනුනේ නැහැ. නමුත් ටික ටිකක් එක දිගටම කරගෙන යනකොට මට මුලින්ම නාස් නාස් කුහර වලින් එක්කෝ වම හෝ නැත්නම් දකුණු නාස් කුහරය තමයි හුස්ම දැනුනේ. ඊට පස්සේ සමහර වෙලාවට නාස්කු තොලට වදින තැනට මම අරමුණු කරනවා. ඊට පස්සේ සමහරලාට මට දැනෙනවා උගුර හරහා යන කොටස් ඒක සීතලෙන් සීතලෙන් ප්‍රාශ්වාස වෙන විදිය දැනෙනවා. ආශ්වාස වෙන විදිය දැනෙනවා. ප්‍රාශ්වාස වෙන විදිහ උණුසුම් බව දැනෙනවා ගොඩක් අඩුයි. ආශ්වාසය නාසිකාවෙන් ආශ්වාස කරනකොට සීතල ගතිය දැනෙනවා අඩුයි. නමුත් ප්‍රාශ්වාසයේ උණුසුම් ගතිය දැනෙනවා වැඩි. ඊයේ ඊයේ ආනාපානසති භාවනාව වඩනකොට මම භාවනාව වඩන්නේ නැතුව මේ හිටගෙන ඉන්නකොටත් මට දැනෙනවා මම ආශ්වාසයට මං හිත තියාගෙන ඉන්නකොට මට දැනෙනවා මගේ ප්‍රාශ්වාස වාතය මගේ කකුල මේ වම් පැත්තෙන් ගන්නනම් වම් පැත්තේ කකුලට වදිනවත් දකුණු පැත්තෙන් ගන්නකොට දකුණු පැත්තට වදිනවත් වගේ දැනීමක් දැනෙනවා ඒ වගේම තමයි පරියන්කේ ඉන්නකොට වම් නාසිකා නාසිකාවෙන් ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ පිට වෙනකොට අතට දැනෙනවා. අත ඒ වම නම් වම් අතට දකුණ නම් දකුණු අතට ඒ උණුසුම වැඩින ගතිය දැනෙනවා. ඒ එක අතකින් තවත් අතකට යනවා. ඒ වැඩිච්ච උණුසුම මේ අතින් මේ අතට යනවා දැනුණා. ඒ අතර වාරයේදී මට විවිධ රූප පේන. ඒ කියන්නේ සිතුවිලි රූප නෙමේ සිතුවිලි මේ එනවා. මට එතකොට දැනෙනවා මට මට ඕනේ අර අරමු කියන්නේ අරමුණට හිත ගන්න. නමුත් මගේ සිත මටවත් හීලෑ කරගන්න බැරුව මට අවශ්‍ය නැති අනවශ්‍ය දැකලවත් නැති පුද්ගලයෝ විවිධ සිතුවිලි මොකක් හරි කතාබහක් ඒ වගේ දෙයක් දැනෙනවා. සමහර වෙලාවට හිත ඒකට හිතින් කින් කිරින් කරගෙන යනකොට මට දැනෙනවා මේ හිත මගේ අරමුණට නේද එන්න ඕනි කියලා නැවත මං ගන්නවා. සමහරලාට මට ටිකක් වෙලා ගිහිල්ලයි තේරෙන්නේ මේ මං අනවශ්‍ය දෙයක් හිතනවා නේද කියලා. ඒ අතරතුර ආශ්වාසෙ අර ඒ සිතවිලි නිසා දිගට කරගෙන යන්න බෑ සිතවිලි වලින් මට බාධා වෙනවා මම ඔබ වහන්සේගෙන් ඇහුවේ සිතවිලි ඒ වගේ එනකොට මං කුමක් කළ යුතුද කියලත් ආශ්වාස ප්‍රාශ්වාසය දිගටම ඔහොම කරගෙන යන්න ඕනේ කොහොමද කියලත් තව මේ විදිහට මම භාවනා කරගෙන ඉන්නකොට මුලදී මගේ කකුල් රිදෙන්න ගත්තා. නමුත් දිගින් දිගටම ආශ්වාස ප්‍රාශ්වාස රීතියම කරගෙන ওই විදිහට බාධක මැද වුණත් භාවනාව කරගෙන යනකොට මගේ කකුල් අතපය මට දැනෙන්නේ නැති තත්වයක් තියෙනවා. කියන්නේ තිබුණත් ඒකෙන් මට වැඩි වේදනාවක් දැනෙන්නේ මට පැය භාගයක් විනාඩි 40ක් වගේ එක දිගට එහෙම භාවනා කරගෙන ඉන්න පුළුවන් බාධක මැද නමුත් ඒ අතරතුර භාවනාව අවසන් වෙන්න විනාඩි 15ක් 20ක් විතර වෙනකොට මාව නිින්දකට වැටෙනවා වගේ නමුත් ඒක නිින්දක් නෙවෙයි කියලා මම හොඳට දන්නවා මට නිින්ද යන්නේ සමහර වෙලාවට මාත් දැනෙන ඉස්සරහටයි පිටිපස්සටයි වැනෙන ගතියක් විශාල වශයෙන් නෙමෙයි ලාව කියන්නේ සියුම්ව දැනෙන ගතියක් දැනෙනවා මාව. නිදිමත ගතියක් තිබුණත් නිින්ද යන්නේ නැහැ. මම රාත්‍රී 12 වෙනකන් මෙතන භාවනා කරනවා. ඒත් මට ඒ 12 වෙනකනොත් භාවනාව අවසන් වෙලා නැගිටලා යනකොටත් මට නිදිමතක් නැහැ. නමුත් අර භාවනාවේ ඉන්න මොහොතේ විතරක් මට නිදිමත ගතියක් වගේ නිින්දකට පත්ලා ඉන්නවා වගේ මට දැනෙනවා. ඒ වගේ අවස්ථාවකදී ගොඩක් වෙලා නිදිමත ගතිය නිසා මම හිතනවා දැන් මේක නවත්තමු කියලා ටිකක් නවත්තලා මම ආපහු සක්මන් භාවනාව කරලා ආයෙ භාවනා කරනවා. ඔහොමම කඩින් කඩට තමයි මම භාවනා කරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මම ඒ වගේ අවස්ථාවන් වලදී කුමක් කළ යුතුද කියලායි ඔබ වහන්සේගෙන් අසා සිටින්. ප්‍රශ්නේ මුලින් කෙටියෙන් තිබුණා තියෙන හිතවිලි අධිකකම සහ ආගෙන ඉනකොට තියෙන්නේ මේ හිතවිලි ආපුවම සහ මේ නොදැනෙන වෙලාව නැත්තම් නිින්ද වෙලාදී මොකද්ද කරන්න කියලා. නිින්ද ගැන ගත්තොත් එහෙම මේ නිදිමත වෙලාවේ යමක් නොදැනීම තියෙනවා. නැත්තම් නිදිමත නොදැනීම නිදිමත වශයෙන් ගන්න. නැත්තම් ආනපාන තියෙනවා නැත්තම් හිතවිලි පේනවා නැත්තම් මොනවා හරි පේනවා. මේ දෙකෙන් භාවනා පැත්තෙන් බලනකොට තමන්ගේ සාමාන්‍ය දැනුම හැටියට යමක් දැනෙන වෙලාවෙද සතිය හොඳයි කියලා හිතෙන්නේ නැත්නම් දැනෙන වෙලාවේ පවතින සතියද ශක්තිමත් කාර්යක්ෂම සතිය නැත්නම් යමක් නොදැනෙන වෙලාවේ පවතින සතියද කාර්යක්ෂම සතිය කියලා හිතෙන්නේ ඒ කියන්නේ සමින්හංශ දැන් මගේ හිත පිට පැනෙනා පැනෙනා කියලාද මම දැනගන්න සතියද හොඳයිද කියලා අහනවා. නෑ නින්ද වගේ යනවා මොකක්වත් තේරෙන්නේ නෑ. ඒක තියෙන නොතේරීම, නොදැනීම. නොහැඟීම අනිකරට ආනපානේ සත්‍ය විලි අනම්මනම් තියෙනවා. මේ දෙකෙන් වඩා හොඳ එක කොයි එකද කියලාද තමන්ගේ හිත තමන්ට කියන්නේ. නිින්ද තියෙනකොට අර ටිකක් නිදිමත්ත ගතිය වගේ තියෙන නිසා මට ඒක සැකයි මම වැරදි දෙයක් කර කියන්නේ වැරදියට භාවනා කරනවාද කියලා අරමුණ මගේ ආනාපාන සතිය නිසා මට මෙහෙම කියමු එනම් ආනාපාන සතිය ආනාපානයේ සතිය පිටිනදී ආනාපානයේ පේන වෙලාවේදී තියෙන ආනාපාන සතියයි ආනාපානේ නොපෙනෙන වෙලාවේ අපි හිතමු යම් ක්‍රමාණික සතියක් තියෙනවා මේ දෙකෙන් ආනාපානේ පේන සතියට වඩා තමයි රුචි කැමැති නැත්නම් ආනාපානේ නැති වුණත් පවතින සතියේද වඩා රුචි, වඩා හොඳ, වඩා දක්ෂ කියලා හිතෙනවා. නැති වුණත් සතියෙන් ඉන්නකොට හොඳයි කියලා හිතනවා. නැත්නම් ඔය කියන කතාවෙදී මුනේ කියන්නේ අනිත් පැත්ත. ඒ නිසා මේ භාවනාවෙන් ගෙනියනකොට නිින්දක් වගේ තැනකට, නොදැනෙන තැනකට අපි ළඟ නිකාම් බීතිකාවක් එනවා. පඩ පාලනයක් නැති වෙලා වගේ. ඒ නිසා මේ දන්න තැන ඉඳලයි මේ නොදන්න තැනට යන්නේ. අතරමැදි සතියට ගිලිහෙන්න දෙන්නේ නැතුව පවත්වාගෙනම යන්න බලන්න. එතකොට තේරෙනවා දන්නවයි කියලා කියන්නේ ගොරෝසුට දන්නවනම් ගොරෝසු කෙලේශයක්. සියුම්මට දන්නවනම් සියුම් කෙලේශයක්. මොනක්වත්ම නැති බව දැනෙන්නේ නැත්නම් කෙලෙස් නැහැ. ඉතින් ඒකෙදි අපේ හිත පිටිපතෙල්ලා කියනවා දැනෙන එක හොඳයි කියනවා සමහරට නොදැනීම නරකයි කියලා කියනවා. එතකොට අපි භාවනා දියුණුවට අකුල් හෙලා ගන්න. ඇතුළෙම දෙන්නෙක් ඉන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ආනපානෙත් පේනවා හිතවිලිත් පේනවා. මේ දෙකෙදි හිතවිලි ගැන කතා කරන්න යනවා මිසක් අයියා කතන්දර ගොතුවට ආනපානෙ තොන බලතයි. ඒතර මේ දෙකෙන් කොයි එකාද මමයා කියන්නේ? හිතවිලි තියෙන කාද මමයා ආනපානෙ බලන කාද මමයා? සිහියෙන් දෙන්නේ කින් ඕල්මා එහෙම ගතියක් තියෙනවා මට මේ මන් තුළ මේ මමයි කියලා දිනපතා මං වැඩ කරාට ඒ කියන්නේ භාවනා කරන්න එහෙම ගියාම මට කලකිරීමක් ඇති වෙනවා මේකේ මම කියලා මං හිතාගෙන හිටියට මට ඕන දේ මෙයාක වෙන්න දෙන්නේ නැතුව මෙයා එහෙම තමයි. අඩු ගානේ දෙන්නෙක් ඉන්නවා. මට තුන් හතර දෙනෙක් ඉන්නවා. මේක නිකන් ඇනිමල් ෆාම් එකක් වගේ. ඇතුලේ තියෙන සෙල්ලම් දිහා බැලුවොත් කිරීමක් ඇති වෙනවා. මොනවාද කලකිරීම තියෙන්නේ? නිකන් එක මිනිහකට ගෙවපු අඩපතේ ඌ ඩබල් ඇක්ෂන් දානවා නම් ගෙවන්න ඕනේ වැඩිපුර. මොකටද කලකිරෙන්නේ? නෑ එතකොට මගේ අරමුණට මට යන්න දෙන්නේ නෑනේ කියලා අර. ඒක තමයි අරමුණ කල් අල්ලන්න තියෙන දේ. මේ එකෙක් කියලා පෙන්වන්න හැදුවට හතර පැත්තෙන් ඇවිල්ලා වැදිච්ච ආලෝක ධාරාවකින් ඇතිවෙච්ච හෙලෝග්‍රැෆික් රූපයක් තියෙන. ඒ හෙලෝග්‍රැෆික් රූපේ ත්‍රිමාණ තමයි. හැබැයි මේ එක එක ආලෝක නැති වෙනකොට ත්‍රිමාණ රූප නැහැ. ඒ නිසා හතර පැත්තෙම ප්‍රොජෙක්ෂන්ස් ඇවිල්ලා වදිනකොට මේකේ පේනවා. පස්සතෝ විය සස්සතෝ විය කායති පස්සතෝ නැති කිංචනං කියලා බුදුහාම කියනවා. මේක සාස්සතෝ ඒකාකාරීව සදාකාලිනව පවතිනක වගේ පෙනුනට බැලුවොත් පේන දෙයක් නැහැ. හැම පැත්තෙම එළ වැදින ආලෝක ධාරා නිසා මෑත ලස්සන රූපයක්ම අවිලා තියෙනවා. නමුත් අල්ලන්න දෙයක් නැහැ. ඒ නිසා හොඳට මේක පතුරු ගහලා බැලුවොත් විසුතුරු කරලා බැලුවොත් මේක ගන්න දෙයක් නැහැ. සමස්තයක් වශයෙන් ඈතින් ඉඳලා බැලුවොත් මමත් ඉන්නවා ඔබත් ඉන්නවා. ඉතින් දෙන්නට දෙන්න රණ්ඩු කරන්න පුළුවන්. කවදා හරි තේරුම් ගත්තොත් මේක ඇතුළෙත් විග්‍රහ කරලා බැලුවොත් ගණ්ඩ කෙහෙල් කඳක් කැපුවා වගේ හර පද්ධතියක් නැහැ. නিত্য වූ සුඛ වූ සාර වූ දෙයක් නැහැ. ඉතින් ඒක දකින්න බීතිකාවකින් ඔය කතා කරන්නේ. ඉතින් ඒක නැති කරන්නේ කොහොමද? ඒ වෙලෙට ඒ වගේ වුණාම හිත එහාට මෙහාට ගියත් ඒ සතිය මම පවත්වාගෙන යන එක තමයි. නෑ ලෑස්තිලා යන්න මේ පිස්සු තමයි. ඉතින් ප්‍රශ්නයක් නෑ. පිස්සු තමයි. මේක මේ පිස්සු තමයි කවුරු මොනවා කිව්වත් මේක ඇතුලේ ගන්න දෙයක් නෑ. ඉතින් ඒක භාවනාවෙන් පෙන්නකොට ඒකට මෝණ දෙන්න පුළුවන් හැකියාවට පෞරුෂත්වය කියලා කියන. ඒකට බුදුහාමුදුරණ දෙන්න බෑ ඒක. බුදුහාමුදුර ක්‍රමයේ පෙන්න තෑයි. මේ බෙරේ ගහන්න මේ දුම්මල ගහන්න පරල වෙලා එනවා. ඉතින් පරල වෙනකොට කොට්ටෝරුවයි කපුවා දුවන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? විශේෂයෙන්ම කොට්ටෝරුව. කොට්ටෝරුව කියන්නේ දුම්මල කවල දෙන්න ඉන්නේ කාට කියන්නේ කැපකාරයට කියන්නේ එතන කොට්ටෝරුවා කියලා. ඒක බෑ වුණොත් එහෙම ගන්න පටන් ගන්නවා. ආ ඉතින් තොවිලන්ටලා ඉවර නිසා කලින් ඇතුක කියනවා මට වතුරනකොට හරියියොත් පරල වෙනවා. උඹ ඒ වෙලාව දුවන්න එපා. මට පිටියල්ලෙන් දුම්මල පදම දීපන්. දෙකොණ පන්දම දීපන්. මේ මේ නරබිල්ල දීපන්. උඹ දුවන්න එපා. ඒ වගේ බුදුහාමුදුර අපට කලින් කියනවා මේ මන්ත්‍රේ මැතිරුවොත් පැය ගාණක් ගන්න භාවනා කරලා ඔය ඕක වෙන්න. ඔය හත් අවුරුද්දක් භාවනා කරන්න ඕනේ. ඒක බොරු. ඉතින් බීතිකාව තමයි ප්‍රශ්නේ. ඒක නිසයි කියන්නේ අම්මල තාත්තලත් එක්ක භාවනා කරන්න යන්න එපා. දන්න කෙනෙක් ඉන්න දැන භාවනා කරන්න යන්න එපා. නොදන්න කැලේකට රිංගපන්. ඒකට ඉන්න මේ බූමාට දෙයියෝයි පෙරේතෝ විතරනේ ඉන්නේ. දන්නගේ පෙරේතෝ නැහනේ. අලි වාසියක් ඒක. දන්න කට්ටිය හිටියොත් නම් කවදාකවත් නෑ ගමරාල දිවිලෝග්ගිය හරි අහලා තියනවා. අම්බු ගමරාල කෙනෝන මහත්තයල කෙනෝ අනේ ඔයා ගියාට මත් මාත් අන්න ගන්න යන්නේ කියලා කියනවා. ඉතින් ගමරාල කෙනෝ එහෙනම් රෑ වරෙන් කාටවත් කියන්නද වරංගී ගෑණි අල්ලපු ගෙදෙටි කියනවා කාටවත් කියන්න එපා. කියලා අල්ලපු ගේ ටික අල්ලපු ගේ කියන අනේ ඒ උනාට මාත් වෙනවනේ. ආ එහෙමනම් කාටවත් කියන්නේ ඔය ගිල්ල මිනිහට කියනවා. මිනිහත් කියනවා එහෙම බෑ මාත් වෙනවා. අන්තිමට බලනකොට ගමරාල එල්ලෙනවත් එක මුළු ගමම එල්ලෙනවා. පිටිපස්සේ. නැත් එක හිටියොත් ඔච්චර තමයි. ඒගොල්ල මගදී නිකන් ජොලියට ලිෆ්ට් එක යන ගමන් අහනවා. කුරුණිය කොච්චර විතරක්ද කියලා අහනවා දිව්‍ය ලෝකේ. ආ මෙන්න ගමරාල අත දිග ගන්නවා කුරුණිය සයිස් එක පෙන්වන්නට තේරම බීමයි. තනියම ඊට ඉස්සලා දාසේ ෂෝක් එකට දිවි ලෝකේ ගිහිල්ලා ආපු ගමරාල්. වහවත් කණ්ඩ බෑ කට්ටියත් එක්ක. ඒකත් ඉල්ලගෙන කනවා. නිසා මේ ලෝකේ මහා පුදුමාකාර දෙයක් සත්‍යයට බය ලෝකයක්. සත්‍ය ඒ තරම්ම සරලයි. ඒ තරම්ම නැස්පන අපිට තියෙන. නමුත් මේ අපිට පෙන්නලා තියෙන ලෝකෙත් එක්ක බුදුහාමුදුරුත් බිල් එක් කරලා ධර්මයක් බිල් එක් කරලා මේ කට්ටිය කියනවා මේ බුද්ධ ශාසනය නිවන් දැක්කට බෑ. ඒකට මෛත්‍රී බුද්ධ ශාසනයකන් ඉන්න ඕනේ. දසපාර්මිතා පුරන්න ඕනේ. මේ හේතුක ප්‍රතිසන්දි ලබන්න ඕනේ. මුළු ත්‍රිවිධයක කටපාඩම් කරන්න ඕනේ. විනය ඔක්කොම දැනගෙන ඉන්න ඕනේ කියලා මුරු චිත්‍රයක් මවනවා. භාවනා කරනකොට මේ එන දේ දරාගෙන ඉන්න පුළුවන් නම් එක දවසයි ඊට පස්සේ තේරෙන පටන් අර ගන්න මේ හුබ්බස් බයක් මේකේ තියෙන ඔය යකා ඔය කියන තරම් කලු නෑ උන්දුවට මේ බඳක තියන්න දන්න දේ දැක්කනම් නොදන්න දෙයට හිත යනවා නොදන්න දෙයට සාදර වෙනවා අබැග්යක් විදිහට කරදරයක් විදිහට නිින්ද කියන අමතන නම් දාන්නත් එපා ඒ නොදන්න ටෙන්ඩ අරින්න පුදුමාකාර සාන්තියක් තියෙනවා ඒකට නොදන්න දෙත් දන්න දෙයම නියොන් සහෝදරෙක් වෙනවා දන්න දේ හැවනල්ල බවටපත් වෙනවා දැන් තියෙන්නේ ඒකට බයක් මේ දන්න දෙයට සාපේක්ෂව නොදන්නේ දැක්කට පස්සේ නොදත හැක්කක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ කරදර වෙන්න එපා. ඒක අපිට අදාළ නැහැ. අපිට දැනගන්න තියෙන්නේ දන්න දේ සහ නොදන්න දේ විතරයි. නොදන්න දේ දන්න දේ දැක්කට පස්සේ නොදත හැක්කක් තියෙන එක සරුවච්චන්නාන්තික વિષය අපිට අදාළ නැහැ. අපේ වැඩේට ඕන කරලා තියෙන මේ හැම දැනීමකටම හැම මැටර් එකටම ඇන්ටි මැටර් කියලා එකක් තියෙනවා. හැම වස්තුවකටම හේවණල්ල කියලා එකක් තියෙනවා. අනේ හේවණල්ල දකින්න බය වෙන්න එපා. ඒ නිසා ලියනකොට අnder දෙමල් නැතුව ඒ කමඨාම් වාර්තා කරන ක්‍රමයක් තියෙනවා. ඒ විස්තර ලිව්වොත් ලේසි. තේරුණා කියලා හිතනවාද? තේරුණා. හරි. පොඩි උන් කියනද මොනවාරි? ඔබ වහන්සේට තේරුවන් සර්. අවසරයි මහා සංඝරත්නයන් සියලු දෙනාගෙන් අවසරයි මම ආනාපාන සති භාවනාව කරන විට විදුලි පංකාවේ හඬ හොඳින් සිතට කාවැදුනි. මම භාවනා කරන විට උදරයේ පිම්බීම හැකිලීම්ද මට දැනුනි. වාහනයක ශබ්දයක් නිසා මට තිගැස්සී අවදි විය. සක්මන් භාවනාව සක්මන් භාවනාව කරන විටදී වම් පාදයට වියලි කොලයක් පෑගුණි. පෑගුණු හඬ මට හොඳින් සිතට යොමු විය. මම සක්මන් භාවනාව කරන විට වියලි කොළ වැලි හා පැලෑටි හොඳින් හඳුනා ගැනීමට පුළුවන් විය. මම රළු පැදුරේ භාවනා කරන විට විලුඹට හොඳට හොඳින් කා වැදුනි. ඊයේ භාවනා කරන විට පියවර 11ක් සතියෙන් ගමන් කිරීමට පුළුවන් විය. අද පියවර 12ක් ගමන් සතියෙන් ගමන් කිරීමට පුළුවන් විය. ස්තුතියි. ඔය ඒක වැඩි කරන්න බලන්න ඒ වගේම අර ඉඳගෙන ඉන්නකොට පාංකාවේ සද්ද ඇහෙනකොට ඒත් එක්කම මට ආනාපානෙත් එක්ක ඇසුර යාලුකම සම්බන්ධකම තියෙනවද නැත්නම් විදුලි පංකායේ සද්ද ඇහෙනකොට ආනපනේ සම්පූර්ණයෙන්ම අයින් වෙනවද කියලා නැත්නම් කාර් එක සද්දයක් ඇහෙනකොට වෙන දෙයක් ඇහෙනකොට තාමත් හුස්මත් එක්ක ගනුදෙනු හුස්ම බලන්න පුළුවන් ගතිය තියෙනවද කියලා ඇහුවොත් මොකද කියන්නේ විදුලි පංකායේ සද්ද ඇහෙනකොට හුස්ම සම්පූර්ණයෙන් අමතක වෙලාද නැත්නම් විදුලි ඒ ආනපාන සතිය නැත්නම් පිම්බි මැකිනේ බලද්දිම විදුලි පංකායේ සද්දෙත් අහන්න පුළුවන් කොහොමද හිතේ සමේ භාවනාව කරනකොට විදුලි පංකායේ සද්දෙත් අහන්න පුළුවන්. ඔව් ඒක නිසා අනිත් දවසේ බලන්න විදුලි පංකායේ සද්දේ හරහා ආනාපානේ බලනවද නැත්නම් ආනාපානේ හරහා විදුලි පංකාව බලනවද කියලා මේක හොඳට කලබල වෙන්න කාරණාවක් නෙවෙයිනේ වෙන දේ බාධාවක් නැහැ සතිය තියෙනවා. ඒ මොන දේ ආවත් ආනාපානෙට බාධා කරන්නේ නැතුව ආනාපානේ කරගෙන යන්න පුළුවන් මේ එකක්වත් හිත කරදර ගන්න එපා. නැති කරන්න හදන්න එපා. එහෙම අනේකයි තියෙන්නේ. අර වගේ මේ සක්මන් කරනකොටත් විස්තරත් දැක දැක විලුඹට මේ තද ගතිය දැනෙමින් පීවර ගන්න වැඩි කරන එක තමයි අපි කමඨහං සුද්ධ කරනවා කියලා කියන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මා ආනාපාන සති භාවනාව වටන විට ශරීරයේ ඊතා සැහැල්ලු ලෙස මට දැනුනි. මා භාවනා කරන විට මගේ වම් උරහිස රිදෙන්නට විය. එවිට මම මගේ දකුණු අත දිහා බැලුවෙමි. එවිට මට දැනුනේ මගේ දකුණු අතේ කිසිම වේදනාවක් නැති බවයි. මා නැවත මගේ සිත භාවනාවට හිත යොදාගත්තෙමි. මා වාඩි වී සිටින මෙට්ටේ සිනිඳු බව මට ඉතා හොඳින් දැනුනි. මා හුස්ම ඉහළ හා පහළ යන ආකාරයේ දෙස හොඳින් බැලුවෙමි. එසේ මම මිනිත්තු 20ක් පමණ භාවනා කළෙමි. ඉන්පසු මගේ සිත භාවනාවේ නැති බව මට දැනුනි. එසේ මට දැනුනේ මම හුස්ම හුස්ම ගන්න ආකාරයේ දෙස බැලුවේ නැති නිසායි. මගේ සිත විදුලි පංකා කැරකෙන හඬට සවන් දී දෙනවා කියා මට දැනුනි. මම ඒ හඬට සවන් දී එය යම්කිසි හඬක් යයි මෙනෙහි කර නැවත මගේ සිත භාවනාවට යොදාගත් දෙමි. මා භාවනාවට හිතේ යොදාගත්තා කියා මට වැටහුනේ හුස්ම ඉහළහා පහළ යන ආකාරයත් හා මගේ ශරීරයේ ඉහළහා පහළ යන ආකාරයත් මගේ උදරයේ පිම්බෙන හා හැකිලෙන ආකාරයත් නිසයි. සක්මන් භාවනාව මා සක්මන් කරන විට පොළවේ සින්දු බව මට හොඳින් වැටහුණි. මා සක්මන් කරන විටදී මද සුළඟ ශරීරයේ දැවටිනි. මගේ සිත භාවනාවේ නැති බව වැටහුණි. එසේ මට දැනුනේ මා වම් පාය දකුණු පාය යනුවෙන් මෙනෙහි කළ නැති නිසායි. කුරුළු නාදයකට මගේ සිත ගොස් ඇති බව මට වැටහුණි. මම එය කුරුළු නාදයක් යයි මෙනෙහි කොට නැවත භාවනාවට හිත යොදාගත්තිමි. මා නැවත භාවනාවට හිත යොදාගත්තා කියා මට දැනුනේ මම වම් පාය දකුණු පාය යනුවෙන් සිතූ නිසායි. තනුකොළ පෑගෙන විට පාදය පාදයට සිසිලසක් දැනුනි. මා සක්මන් භාවනාව කරන විට පළමුව විලුඹ වැදෙනවා මට දැනුනි. මෙසේ මම මිනිත්තු 20ක් පමණ සක්මන් කෙලිමි. ස්තුතියි. මේකට පරියංක භාවනාදී දක්ෂිණ විරීතයේ වේදනාව තිරුණට වං හිරෝසේ උරහිසේ වේදනාවක් නැති බව දන්නවනේ. කොහොමද දන්නේ වේදනාවක් නැහැ කියලා? මම වම් මුරිස දිහා බලුවාම ඒක ගොඩක් මට වේදනාවේ තිබ්බා. ඒක මට තියාගෙන ඉන්න බැරි තරම් වේදනාවක් තිබ්බා. ඊට පස්සේ මම බැලුවා දකුණු රිස මගේ එහෙම වේදනාවක් තියනවාද කියලා. එහෙම එකක් මට දැනුනේ නෑ ඒකින්ද. හරි දැනුන් නැත්තේ දැනුන් මෙහෙමයි අහන්නේ. වම් උරේ ඉසන වේදනාවක් තියෙනවා දැනෙනවා. දකුණු රිස තිබුණ නෑනේ. කොහොමද දන්නේ වේදනාවක් නෑ කියලා? ඒකට මගේ සිත ගියේ නැහැ. ඒ කියන්නේ වේදනාවක් තියෙනවා කියලා මගේ මට හිතිලා ඒකට හිත ගියේ නැහැ. මම ඒකට හිත යන්න කලින් හොඳට භාවනා කළා. මගේ ප්‍රශ්නේ තියෙන්නේ දකුණු උරීච්ච වේදනාවක් තියෙනවා. ඒකට වම බැලුවා. මම දැන් මොකක් හරි කෝකින් හරි. ඒකට ඒ අනික් උරීච්ච වේදනාවක් නැති බව අඳුරගත්තේ මොකෙන්? දැනගත්තේ කොහොමද? කොහොමද ඒක මම දැන් සැර වැඩිද කියලා පොඩි තාටුවංග මම ඔළුවට දාන දේවා. වේදනාව තියෙනකොට නම් අඳුන තැයි. මේක රස්නේ පිච්චෙනවා, කපනවා, පුච්චනවා. වේදනාවක් නැති බව අඳුරන්නේ කොහොමද? ඒක ගොඩක් සහැල්ලු විදිහට මගේ අත තියෙනවා කියලා දැනුණා. ඉතින් ඒ කියන්නේ මුළු ඇඟම නිවන් දැකලා තියෙද්දි අර එක තැනක විතරයි වේදනාව තියෙන්නේ. ඒ වේදනාව තියෙන නිසා වෙනවා. අනික ඒ වේදනාව තියෙන ලදී මනුස්සය හරිනේ අනික හැම එකම සහැල්ලුවට තියෙන. ඉතින් හැම වෙලාවෙම මුළු ඇඟම සහැල්ලුවේ තියෙන බව දැනගෙන හිටියානම් බුදුරජාණන් කියන ඕක තමයි ප්‍රථම ධානය කියන්නේ කියලා. හිතෙනවද එහෙම? මුළු ඇඟ පුරාම මැටි පිටක් අනපුවාම ඒ මැටි පිට පුරාම ජලය බේරිලා තියෙනවා නම් වැක්කෙට නැති විදියට ඒ වාඩි වෙලා ඉනකොට කිසිම තැනක වේදනාවක් නැහැ. හැබැයි හොඳට දන්නවා මැරෙලා නැහැ කියලා. හොඳට දන්නවා නිින්ද කියලා නැහැ කියලා. හොඳට දන්නවා සීමුර්ජා වෙලා නැහැ. ආන්න ඕකට කියනවා මුළු ඇඟම පහසුවේ තියෙන. චෝදනාවක් නැහැ. හැබැයි ඒක විතරමයි දන්නේ. ඒකට සමාදන් වෙලා ඉන්න පුළුවන් නම් මේ ලෝකෙම ලබන්න පුළුවන් උස්සස්ම සැපයක්. ඒ නිසා වේදනාවක් ආපු ගමන් ඒකේ අනිත් පැත්ත බලන්න. එහෙම නැත්නම් කකුල් දෙකේ වේදනාවක් නම් අත් දෙක දිහා බලන්න. එතකොට පේන්න පටන් ගන්නවා අපේ හිත තියෙන කන්දොස් කිරියාවල් ගැන කතා කර ඉන්නවා මිසක්කා වේදනාවක් නැත්තනක් ගැන කතා කරන්න පුරුදු කෙරුවොත් පේන්න පටන් අර ගන්නවා තියෙන එක කරදර ගැන කතා කරනවා මිසක්කා කරදර නැති අපි හුරු කරලා නැහැ. කොහමද පොඩි උන් අල්ලගෙන තියෙනවා කාරණයි. අපි මෙයාට තවුන් කන්දේම සශිකලා නේ දැන් මට නමත් මතක් වෙගෙන ඉන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව කිරීමට සුදුසු ඉරියව්වක වාඩි උනේමි. මායින් පසු භාවනින් පසු හුස්ම ඉහළට පහළට ගැනීමෙන් භාවනාව සිදු කෙලෙමි. මම විනාඩි 15ක් පමණ භාවනාවට හොඳින් සිත යොමු කෙලෙමි. මගේ දකුණු පාදයේ ඉඳි කටුවක් අනින්නාස්සේ වේදනාවක් මට දැනුනි. මම එවිට මගේ වම් පාදයේ දිහා බැලුවෙමි. වම් පාදයේ සැහැල්ලු බවක් මට තේරුණාය. මම නැවතත් භාවනාවට සිත යොමු කෙලෙමි. මම භාවනාවට සිත යොමු කළා බව දැන තේරුණේ හුස්ම ඉහළට ගැනීමදී සීතලක්ද පහළට දැමීමේදී රස්නයක්ද දැනුන නිසා. සම්මන් භාවනාව වම දකුණ යනුවෙන් මෙනෙහි කරමින් මා සක්මන් භාවනාව සිදු කරාය. විනාඩි 15ක් පමණ සක්මන් භාවනාව හොඳින් සිදු කර ගැනීමට හැකි වුණාය. මම සක්මන් භාවනාව කරද්දී ගල් වැලි සහ මල් පැල පෑගෙන වල් පැල පෑගෙන විට සීතලක්ද රළු බවක්ද මට දැනෙමි. මා නැවත සක්මන් භාවනාවට සිත යොමු කරා කියා දැනගත්තේ මම වම තියද්දී වම කියා මෙනෙහි කර දකුණ තියද්දී දකුණු කියා මෙනෙහි කිරීමයි. මට සක්මන් භාවනාවේදී හුරු පාදයේ ලෙස තේරුනේ වම් පාදයයි. ඔක්ක ධක්ම බලනදී හුරු පාදයේ ලෙස තේරෙන්නේ වම් පාදය. හුරු හුරුවට වැටෙන්නේ ඒකට තමයි. ඔව් මේ විදිහට පුළුවන් තරම් ඒ වගේ වැඩි පියවර ගාන ගානක් ආශ්වාස ප්‍රශ්වාසයේ පැවතිල බලන්න. නමුත් පිටින් වල්පැල පෑගුණත්, කඩදාසි පෑගුණත්, භාවනා කරනකොට හිතවිලි આવට එච්චර ඒක කරදර ගන්න එපා. ඒතිෙදි සතිය දිකට පවත්වාගෙන යන්න පුළුවන් නම් ওই මොනවද තිබ්බත් ඉදිරියට යන්න පුළුවන් බව තේරෙනවා. විශේෂයෙන්ම මේ මේ පොඩි ළමයි මෙහෙම කරනකොට නාකයටත් පුළුවන් වෙනවා එතකොට. නානි කඩේ නැත්තම් ගන්නේ මේ තනකොළ අයින් කළා නෑ, අතු ගාලා නෑ. ඕවනේ ප්‍රශ්න කියන්නේ. ඔය මොනවද තිබ්බත් සතිය දිකට පවතිනවා. සන්තෝෂයි. හොඳයි. එතකොට අපි එහෙනම් මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව නිම කරනවා. අපිට තියෙන විනාඩි 35ක් විතර කාලයක් සක්මන් භාවනාව සඳහා අපි නැවත තුනට රැස් වෙනවා. පරියංග භාවනාවක් සඳහා. ඉතින් මතක් කිරීමත් එක්කම අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් වෙනවා. ශිරු දිනාටම සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි.